ගරු කටයුතු ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් පුරුදු පරිදි වේලාව පැමිණලා තියෙන විදිහට ධර්ම සාකච්ඡාවකට නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලටයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ පුරුදු පරිදි අපි ලිඛිත ප්‍රශ්න වලින් සභාව ආරම්භ කරමු අපි තරඟ ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සැසිවාරය ආරම්භ කරන විදියට ස්වාමීන් වහන්ස අද දින ලිඛිත ප්‍රශ්න 15ක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස පෙර දිනදී ලද කමඨහන් උපදේශ අනුව භාවනා කරමි. පර්යංකය මාගේ මූල කර්මස්ථානය නාසයේ මැද කොටසයි. මා මුලින්ම ඉරියව්ව දෙස බලා සිට ක්‍රමයෙන් හුස්ම රැල්ල මූල කර්මස්ථානයේ වදින අයුරු බලා සිටිමි. මෙසේ ටික වේලාවක් සිටින විට හදවත ගැහෙන අයුරු ඊතා විශාල ශබ්දයක් ලෙස මා තුලින් ඇසෙන්නට විය. මෙවිට මූල කර්මස්ථානයේ දැනීමට වඩා මිය බලවත් බැවින් මම මෙම ශබ්දයේ වෙත අවධානය යොමු කොට එය නිරීක්ෂණය කළෙමි. හදවතේ ඇතිවන කම්පනය මුළු සිරුරට දැනෙන අයුරු දුටුවෙමි. කය ඊතා මද වශයෙන් මෙම කම්පනයට අනුව සෙලවෙන බවක් හැඟුනි. පැය භාගයක් පමණ එක දිගට මෙම ක්‍රියාවලිය දෙස බලා සිටීමට සමත් වීමි. අතරින් පතර සිතුවිලි අරමුණු ඇති වී නැති වී ගිය අතර කය දෙස බලා සිටීමට එය බාධාවක් නොවුනි. සක්මන් භාවනාව මුලින්ම වම දකුණ සක්මන් භාවනාව පටන් ගතිමි. ක්‍රමයෙන් ඉනෙන් පහළ සිදුවන සම්පූර්ණ ක්‍රියාව කෙරෙහිම සතියෙන් බලා සිටියෙමි. පාද එසවෙන තබන විට කෙන්ඩාවල කලවාවල මස්පිඩු පවා ඒ අනුව ක්‍රියා කරන සැටි නිරීක්ෂණය කළෙමි. මෙසේ දිගටම සක්මනේ යෙදෙන විට විලුඹ පොළවේ තබන විට ඇතිවන කම්පනය හිස් මුදුනට පවා දැනෙන බව අවබෝධ විය. තව දුරටත් ඒ පිළිබඳ සතියෙන් නිරීක්ෂණය කිරීමේදී මෙම කම්පනයේ ප්‍රබලතාවය ලනුපැදුරේදී වැඩි බවත් වැලිමලුවේදී අඩු බවත් අවබෝධ විය. ලනුපැදුරේ තද ගතිය, විලුඹේ තද ගතිය හා ගැටීමේදී වැඩි කම්පනයකුත් විලුඹේ තද ගතිය වැලිමලුවේ වැලිවල ඉරීම නිසා කම්පන ප්‍රබලතාවයේ අඩුවන බවත් නිරීක්ෂණය විය. ගෞරවනීය ස්වාමින් වහන්ස මාහට කරුණාවෙන් භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමි. මේකේ පරියන්කේ පිළිබඳ ලියලා තියෙනවා නාසයේ මැද කොටසෙන් පටන් අරගෙන පස්සේ හෘදේ වස්ති ගැසීමක් වශයෙන් ගිහිල්ලා රචනයේ හමාර වෙනකොට මුළු කයේම සිදුවෙන ක්‍රියාවලියක් පරිවෘත්තීය ක්‍රියාවලියක් පැය භාගයක් විතර පවත්වන්න පුළුවන් නයි කියලා. සක්මන් කරනකොටත් Taman ඇවිදින උපස්තරයේ හැටියට ඒ කම්පන වේගය Tamanගේ ශරීරයේ පුරා සහලවලා රින හැටි දැක ගන්න පුළුවන්. ඉතින් මේක පරියංකේට සක්මන්ට සීමා නොකර අපි සාමාන්‍ය ඉදිරියදා ජීවිතය ඇවිදිනකොට අපි සාමාන්‍ය ඉදිරියදා ජීවිතේ හිටගෙන ඉන්නකොට අපි සාමාන්‍ය ඉදිරියදා ජීවිතේ නිදාගෙන ඉන්නකොට අනිකුත් කටයුතු කරනකොටත් බැලුවොත් මේ තරම විස්තර නොපෙන්නාට යම් ප්‍රමාණයක් ওই සක්මණේ දකින්නව දකින්න පුළුවන්. ඉතින් එතකොට මේ ශරීරයේ පවතින ආකාර අපි වට ඉරියව් කියලා කියනවා. මේ ඉරියව් වල අන්තිමට වෙනස නොදැනෙනකයි යන්න ඕනේ භාවනාව. ඉඳගෙන හිටියත් එකයි, හරිදෙන් හිටියත් එකයි, හිටගෙන හිටියත් එකයි, නිදාගෙන හිටියත් එකයි. මේ ඉරියා හැම එකේම තියෙන එකම හොල්මන තමයි. අන්නේ හොල්මන දිහා බලාන හිටිනකොට ඉස්සර අපිට ලොකු බාධාවක් තිබිච්ච මේ ඉරියාපත සංදිවල ඉඳගෙන ඉඳලා නැගිටිනකොට නැගිටලා ඇවිදිනකොට ඇවිදලා ඉඳ ගන්නකොට නිදා ගන්නකොට සතිය කැඩිනවා කියන කතාව අල්ලන්න පුළුවන් දක්ෂව අල්ලන්න පුළුවන් හැම ඉරියව්වෙම සක්පන පරියන්කෙන් තොර වුණත් හැම ඉරියව්වෙම සතිය පැවැත්වීම නැත්නම් මේ කයේ මේ සිදුවෙන පරිවෘත්තීය ක්‍රියා මේකට ප්‍රාණ කියලා කියන්නේ. පණ පණ කියලා කියන්නේ සාමාන්‍යයෙන් පණු පණුවෙක් ඉන්නවන වතුරේ ඌ නලියනවනේ. ඒ නලියන ගතිය තමයි ප්‍රාණේ හැටි. ඒකේ ගෑනු පිරිමි ගතියක් නැහැ. දිගටම තියෙනවා. අන්න ඒකට හිතියෝ දාන ඉන්නා තාකල් ඇයි අපි ඒක මේ විදිහට අගේ කරන්නේ මේ කයේ හිත පවතිනා තාකල් කෙලස් නැහැ. එමා පුදුමාකාර සමීකරණයක් ඔතන තියෙනවා. වර්තමානයේ කයෙහි හිත පවතින තාක්කල් සම්පatti කරයි. ක්ෂණ සම්පත්තිය. ඒක සාසන සම්පත්තියක්. මේ කය පන්නපු ගමන් කක්ක ගොඩයි. අතීතයට ගිය ගමන් අනාගතයට ගිය ගමන් වෙන කෙනෙක් ගැන හිතපු ගමන් වෙන තැනක් ගැන හිතපු ගමන් ඒක තමයි කෙලස් කියන්නේ. ඒ නිසා අපි ආරසා කරගන්න පුළුවන් තරම් මේ හැම පිරිකේ උකට ඇති මේ කය. ඒකේ හැම ඉරියව්වකම දාලා බලන්න එතකොට ඉරියව්වක ඉඳලා තව ඉරියව්වකට මාරු වෙන ස්ථාන ඒවට කියනවා සංදි ස්ථාන කියලා. ඉරියාපත සංදි. ඒව තමයි සම්පජඤ්ඤ කියලා කියන්නේ. ඒක පැත්තකට සතිපට්ඨානේ සම්පජඤ්ඤ පෙන්වන්නේ එක ඉරියව්වක ඉඳලා තව ඉරියව්වකට මාරු වෙන හැටි. ඉස්සර අපි හිතනවා ඉරියව් ඉඳලා ඉරියව්වට මාරුව සති කැඩනවා කියලා. නෑ එතෙන්දිත් සති ධාරාව එක දිගට පවතින හැටි දකින්න පරියන්කේ සක්නෝ දකින්න ක්‍රමය හොඳයි. ඔය විදිහට හතර ඉරියව්වේම පුළු පුළුවන් වෙලාවේ පවත් ගන්න බලන්න. එතකොට තේරෙවි මේ මනුස්සකයක් ලැබුවේ මොකටද කියලා. ඇයි අපිට මේ දුර්ලභ වූ මනුසාත්ම භාවයක් ලැබුණ එකේ වටිනාකම මොකද්ද? ක්ෂණ සම්පත්‍ය ක්ෂණයේ ඉක්මවන්නේ නැතුව ක්ෂණ සම්පත්‍යක් පාඩපත් කරන કોઈ ඉරියව්වේ හිටියත් සත්‍ය පවත්තන්න අරමුණක් කරගන්නවා. ඉතින් ඒකදී ඔය 150ක් අල්ලලා තියෙනවා. තව 150ක් තියෙනවා. හිටගෙන ඉන්න කොටයි නිදාගෙන ඉන්න කොටයි අංග සම්පූර්ණ වීමට ඉරියව්වක ඉඳලා ඉරියව්වට මාරු වෙනකොට සංදි ස්ථානවලදී කොහොමද වෙන්නේ කියන එකට හිත පාත්තන්න උත්සාහ කරන්න. තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාව පර්යංකයේ ඉඳගත් මොහොතේ පටන් පැයක් පමණ වනතුරු ශරීරය ජෙනරේටරයක් මෙන් ভাইබ්‍රේට් වනු දැනේ. ඩිඩ්ඩික් ශබ්දද ඉන්දිකටු අනින ගතිද රස්නී ගතිද නොයෙකුත් ආකාරයේ ශරීරයේ ස්පන්දනය ස්පන්දනය වනු දැනි මේ ගතිය දෙස බලා සිටිමි පැයක් පමණ ගිය පසු ශරීරය නිසල නිහඬ භාවයකට සංසිඳීමකට පත්වේ පෙරදීමෙන් නොව ඉඳගත් මොහොතේ පටන් මෙය දැනි හුස්ම රැල්ල සොයාගත නොහැකි තරමට අවුල් වී ඇත මා ඉඳගත් මොහොතේ පටන් ඝන සමාවන්න මා ඉඳගත් මොහොතේ පටන් සිත කය තුලටම බහා බලා සිටිමි. ස්වාමින් වහන්ස මෙය නිවැරදි ආකාරයේදයි පහදා දෙනසේක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේක වෙනකොට මට නිදර්ශනයකට දාලා තමයි මේක කියන්න පුළුවන් වෙන්නේ. 100%ක්ම නිදර්ශන ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. හිතන්න අපි රට මැද ඉන්න මිනිස්සුනේ බයියෝනේ අපි මොහොත බලන්න යනවා කියලා එකක් යනවනේ හොගාන පොකුණ බලන්න ගියා හොගාන පොකුණ බලන්න ගියාම මොහොතේ වතුර අඩු ප්‍රදේශයේ තුනී ප්‍රදේශයේ රැලි බින්දෙනවා රැලි නගිනවා ලොකු රැලි පොඩි රැලි ගණන් කරන්න පුළුවන් නමුත් මොහොත මැදට යනකොට රැලි තිනවා බින්දෙන්නේ නැහැ ඔහේ තරන්දි තරදි තිනවා සිටිජේට ගියාම මොකක්වත් නැහැ උදේ ඉඳලා හැන්ද වෙනකන් සමානයි ඉතින් අපි වගේ කෙනෙක් මොහොතයින්ට ගියාම අපි බලන්නේ රැල්ල බලන්න තමයි පේන්නේ සිටිජේ දැක්කට ඒක බලන්න දෙයක් නැහැ ඒකේ ඒකාකාරී උදේ බැලුවත් එකයි දවල් බැලුවත් එකයි කලාතුරකින් නැවක් යනවා පේනවා. ඒකත් යන බවක් පේන්නේ නැහැ. ඉතින් ඒ නිසා මොහොතට ගියාම උන රැළ බල තැහිගොන්න ගැඹුර බලන්න පුළුවන්. සිටි ඒ වගේ ශරීරයට හිත දාපුවාම ආස්වාද ප්‍රසවාස කියන රැළ බලන්න පුළුවන්. එහෙම නැත්නම් ওই කම්පන චංචල වේග දිහා බලන්න පුළුවන්. දෙකම මොහොත තමයි. ඉතින් අපි අපි මැරෙන්න හදනවා මොහොතට ගිහිල්ලා මම රැළ දැක්කේ නැහැ කියලා. ඒක නානපණ දැක්කේ නැහැ කියලා. ප්‍රශ්නේ නැහැ. අපිට එතකොට මැද හරියේ තියෙන බින්දෙන්නේ නැති රැළ පේනවා. එහෙම නැත්නම් සිතිජේ පේනවා. ඉතින් කොයි වෙලාවක හරි ආනාපානෙ දැක්කත් ආනාපාන සංසිඳු නාම අපි යන්නේ සිතිජේට තමයි. ඒ නිසා ගිය ගාම ආනාපානෙ පේන්නේ නැහොත් මම ඉන්න බව දන්නවා. මේ පරිවෘත්ති ක්‍රියා ටික තේරෙනවා. කම්පන චංචල පේනවා. එහෙනම් ඒකම අරමුණු කරගෙන හිටියොත් ටික වෙලාවක් ගියාම ඒක අගේ කිරීමේ වෙනස නිසා මේක බය වෙන්න දෙයක් නැහැ. ආනපානෙ නොපෙන්නාට ලකුණු කැපෙන්නේ නැහැ. මං ඉන්නේ වර්තමානයේ එලිබිලා ඉන්නවා කියලා මේක සතුටු වෙච්ච ගමන් අර කම්පන චංචල වේගත් එහෙම තැම්පත් වෙනවා. ඒකට යෝගාවචරයට පේනවා මේ කය මැටි පිළිමයක් වගේ. ගල්බමුණෙක් වගේ. එහෙම පවත්වාගෙන යන්න පුළුවන් ගතියක් එනවා. ඉතින් ඒකට කරගන්න බැරි වෙන්න හේතුව අපි අර පේන කම්පන චංචල දකින්නට ඒවට අකමැති වෙනවා වෛර කරනවා ආනපන පෙනුන්නේ නැහැ කියලා චෝදනා පත්‍ර ලියනවා ඉතින් එතකොට අර කම්පන චංචල වේගත් එක්ක ඉඳ තේරෙන්නේ ඒ බ්‍රිස්බේන් ගියාට පස්සේ මම ඉදත් කිව්වේ එකයි. ඒ පන්තිය උගන්වනකොට පොඩි ළමෙක් දවස් දෙකක්ම භාවනා කරලා කිව්වලු මට ආනපන පේන්නේ නැහැ කියලා. නමුත් බලනකොට හොඳට භාවනා කරනවලු. ඉතින් ටීචර් හිතුවේ කොබේ ළමයට කීන දේ තේරිලා නැහැ ළමයා ළමා ගතිය නිසා නෑ. ආනපන පේන්නේ ළමයා ඉන්නේ කයේ. ඒ ළමයා කිසිම කලකොල බවක් නැහැ ටීචර් කලකොල වුණා. එයා කියනවා මට භාවනාව හොඳයි. මම භාවනා කරනවා මට ආනපන පේන්නේ නැහැ. ඒ ටීචර්ට ප්‍රශ්නයක් වුණාට ළමයට ප්‍රශ්නයක් නැහැ. මොකද සතිය පිහිටවලා තියෙන්නේ. ඒක නිසා මේ සිංහල බෞද්ධයාට වෙන විකාරයක් තමයි මේ ආනාපාන පිටිපස්සේ ගිහිල්ලා නැති එකක් ගැන ප්‍රශ්න කරනවා. තියෙන මොනවා හරි වාර්තා කරන්න කියන එක විතරයි විපස්සනාදි කියන්නේ. මේ ආනාපාන විකෘත වුණා නොපෙනී ගියා එහෙම නැත්නම් කැඩලා බිඳලා ගියයි කියන එක අවශ්‍ය නැහැ. අපිට වර්තමානයේ ඉන්න බාට ලකුණක් තියෙනවානේ. අන්නේ තියෙන ලකුණ මනෝවිකාරයක් නෙවෙයි කියලා සාතික වෙනවා. ඒක හිතලුවක් නෙවෙයි ප්‍රත්‍යක්ෂය කියලා. ඒක වැඩි වෙලාවක් ඉඳ ඉඳ ඉඳ ඉඳ ඒකෙම යොමු කරනවා ගැඹුරකට සාන්ත භාවයකට. ඒ නිසා ආනාපානෙ පේනවනම් රැළ පේන වෙලාව කියලා හිතන්න. මේ කයේ කම්පන චංචල පේනවනම් මූද මැද හරිය තියෙන රැළ වගේ. හොඳට tempat බව පේනවනම් සිටිදේ දැක්කවා. ඔය සිටිදී මුලැමැදාග නැහැ. සිටිදී රැළ වගේ ගණන් කරන්නත් බෑ. හට ගන්න වෙලාවක්, පවතින වෙලාවක්, නැති වෙන වෙලාවක් කියන තුන නැති තැන තමයි සිටිදී. ඉතින් එතන තමයි ගැඹුරම තැන. ඉතින් ඒක නිසා ඒක පේනවනම් නිතර දුවන ප්‍රවාහයක්, සන්තතියක් ඒකේ මුලැමැදාග හොයන්න යන්න එපා අනපානේ වගේ. එහෙනම් මේකත් එක්ක කොච්චරලා ඉන්න පුළුවන්ද කියලා බලන්න. එතකොට තමයි තේරෙන්නේ ඒක පිළිගන්න හිතේ ලොකු තලතුණකමක් ඕනේ. ඉතින් ලොකු බෞත් මේ මේ සුතමේ ඥානයක් ඕනේ. ලොකු චින්තාමේ ඥානයක් ඕනේ. ලොකු මේක කළප කරලා උරුපුරුද්දක් තියාගන්න ඕනේ. එතකොට හිත ආරස්ස වෙලයි තියෙන්නේ. කෙලෙස් නැතුවයි තියෙන්නේ. සතියෙන් තියෙන්නේ. අප්‍රමාදයේ තියෙන්නේ කියලා වැටේවි. එතකොට තේරෙවි අලුතෙන් තටමන දෙයක් නැහැ. උපදිත වෙලාවෙ ඉඳලම තිබිච්ච නිවනක් මේ තියෙන්නේ. අලුතෙන් හම්බෙච්ච එකක් නැහැ. මේ කයත් එක්ක හාද වෙලා මෛත්‍රී කරන වෙලාවක් මේ තියෙන්නේ කියලා එතකොට මේ පිටින් කිසි මාත්තුවක් නැති ඇතුළෙන්ම තියෙන පිරිච්ච කරගතිය පිරිච්ච ගතියක් තියෙනවා. ඒකට ලොකු ස්වාමීන් වහන්සේ වචනයක් දාලා තියෙනවා සාසන සම්පatti කර අවස්ථාව ඒකට ඕනනම් කියන්න පුළුවන් ක්ෂණ සම්පත්තිය කියලා. තමන් ඉඳගෙන ඉනකොට ඉඳගෙන ඉන්න කයේ තියෙන කම්පන චංචල වැටේනවා. ඉතින් මේකට හිත සතුටුලා ඉදිරියට යන එක තමයි දෙන්න තියෙන උපදේශය. තුන්වෙනි ප්‍රශ්නේ තෙරුවන් සරණයි. ගරුතර ස්වාමින් වහන්ස පර්යංක භාවනාව මා පර්යංක භාවනාවට වාඩිවන විටදීම ඔබ වහන්සේ උපදෙස් දුන් ආකාරයටම සතිය ඉදිරියේ තබාගෙනම ඒ සඳහා අසුන් ගතිමි. ආනාපාන සතියට සිතගෙන ඒම දැන් ඉක්මනින් කළ හැකි බව පෙනේ. වායුව ඇතුළට ගමන් කරන විට ඇතිවන ආස්වාසය හා වායුව පිටතට ගමන් කරන විට ඇතිවන ප්‍රස්වාසය මනාව දෙනි. ආශ්වාසයේ දීර්ඝ ලෙසටත් ප්‍රශ්වාසයේ කෙටි ලෙසටත් දැනේ. අද දින කරන ලද භාවනාවේදී විනාඩි 30ක් පමණ ගතවන විට ක්‍රමයෙන් ආශ්වාසය හා ප්‍රශ්වාසය තුනී වී ගොස් එය නොදැනෙන තරමට හැඟුනි. ඒ එක්කම පපුවේ සුළු වේදනාවක්ද දැනුනි. නමුත් මා බිය නොවි වෙන්නේ කුමක්දයි නිරීක්ෂණය කෙරුවෙමි. ටික වේලාවක් යත්ම පපුවේ වේදනාව ක්‍රමයෙන් පහව ගොස් ආශ්වාසය හා ප්‍රශ්වාසය නැවත යථා තත්වයට පත්විය. මෙය විනාඩි 45ක පමණ කාලයක් තුල කරන ලද භාවනාවක අත්දැකීමකි. සක්මන් භාවනාව සක්මන් කිරීමෙන් පසු පර්යංකයට වාඩි වීම වඩා සුවදායක බව පෙනේ. සක්මන් කිරීමේදී සිත විසිරීම ඊටා අඩුය. එහිදී මා දැන් නැගිට සිටින බව හා ක්‍රමයෙන් ඇවිදින බව සිහියට නගා ගනිමි. වම දකුණ ලෙස කකුල් එසවීමේදී හා තැබීමේදී විලුඹ හා ඇඟිලි බිමට වදින ආකාරය සතියෙන් නිරීක්ෂණය කරමි. යටිපතුලේ ඇතිවන තෙරපීමද හොඳින් දැනේ. සමහර අවස්ථාවලදී කකුල්වල අස්තීන් ක්‍රියා කරන ආකාරයද මෙවී පෙනේ. මෙම ක්‍රියාවලීන්හි යම් වැරැද්දක් ඇතොත් මාහට අනුකම්පා කොට ඒවා පැහැදිලි කර දෙනමින් ඔබ වහන්සේගේ දෙපා නමැද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මෙම සත්කාරය තව ඉදිරියටත් කරගෙන යාමට නිදුක් නිරෝගී සුවපත් භාවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. සාමාන්‍යවර ඉල්ල තිබුණ ලිපියේ ඉල්ලලා තියෙන විදියට මේකේ තියෙන අඩුපාඩු පෙන්වන්න පුළුවන්. තියෙන දේ පේනවා නම් තියෙන දේ විස්තර කරනවා කිසිම අඩුවක් නැහැ ඕකේ. වැරද්දකුත් නැහැ. මේ අරක පෙනුන්නේ නැහැ මේක පෙනුන්නේ නැහැ කියන චෝදනයි මේ පේන දේ ප්‍රතික්ෂේප කරන්න හදන දේවල් නිසා තමයි භාවනා සංකර මේ සිද්ධ වෙන්නේ 100%ක්ම හේතු බල ධර්මයක්. 100%ක්ම ප්‍රත්‍යুৎපන්න දෙයක්. ඒක දිහා බලහනින එක තමයි යෝගාවචරික වශයෙන් අපිට කරන්න තියෙන්නේ. ගොඩාක් වෙලා බලහනින්න. එතකොට මේ උලඟක් වෙච්චාම කෙහෙල් දැල්ලක් හෙල්ලෙන්නේ. වතුරක් දාපුවාම මිටෙන්ට බහැලා යන්නේ. එච්චරම තමයි මේක අයෙත් සිද්ධ වෙන්නේ. මේ මොනවාක්වත් අලු දෙන්න දෙයක් වෙන්නේ නැහැ. හතර මහ ධාතුන්ගේ ක්‍රියා සිද්ධ වෙනවා. මගේ නෙවෙයි, මම නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා මේක දිගට බලන්න ඉන්න පුළුවන් නම්. එහෙම නැත්නම් මේ වගේ දැන් ඔය අහන ප්‍රශ්නේ අහන වෙනුවට දැම්මට හරි කියන සද්ධාව පහළ වුණා නම් ගොඩ. උත්ින්ද යනකොට හැමදාම අහනවා සාංශ මං වැරදිද? දැන් මම මොකද්ද කරන්න ඕන කියලා අනවශ්‍ය විචිකිච්ඡාවක් මේකට දානවා. ඒකල එතන මේ විචිකිච්ඡාව ප්‍රඥාව කියලා. විමතුන්න ඕනේ කියලා නෑ කැළම නෑ. මේ කරලා තියෙන ලස්සනට යන ගමන්ට කෙනෙහිලක් තියෙන. නිසා වාර්තා ලියන්න එපයි කියලා නෙවෙයි මං කියන්නේ. වාර්තා හුදුට විස්තර කරලා ලියන්න ලියන්න ලියන්න මේක පන්නරේ හිටිනවා. ලියන්න ලියන්න මේක ගැල්වෙනා ඉස්සලා එනවා. නමුත් සැකයකට මා සේයාවක්වත් කියන්න එපා. දුවට බලන්න සිද්ධ වෙන්නේ දේ නම් බලන්න මේක මනෝ විකාරයක් නෙවෙයි හිත හිතලාගත් එකක් නෙවෙයි නා කියා හොදලා ගන්න දෙයක් නෑ. ඒකට මේ සැකේ දාන එක තමයි විඥානය කරන කඩප්පුලි වැඩි. නොකෑමන දහපතුරා වැඩි. ඉතින් ඒ නිසා වාර්තාකරනද සැකයකට ඉඩ නොතවා. ප්‍රශ්න කරන්න අවශ්‍යතාවයක් නැහැ. Tamanට මේ කරගෙන යන බාධාවක් නැත්තම් බොහොම ප්‍රස්තාවක් ඉද ප්‍රස්තාවක් ලැබිලා තියෙන. ඒ නිසා මේක දිගට කරන්ඩ පුළුවන් තරම් ওই පරියන්කෙන් සක්මණෙන් එපිට එදිනෙදා වැඩ කරනකොට අනෙක් ක්‍රියාවලත් ඒ වගේ සිද්ධ වෙන්නේ මොකද්ද කියලා දුරක ඉඳලා බලාගෙන ඉන්නා වගේ බලාගෙන පුළුවන් නම් විපස්සනාව බාධා නොවි සිද්ධ වෙනවා. හතරවෙනි ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්ස මම ඔබ වහන්සේගේ භාවනා වැඩසටහන් කිහිපයකට සහභාගී වූ අයෙක් වෙමි. මම මූල කර්මස්ථානය ලෙස ආනාපාන සති භාවනාව වඩමි. පර්යංක භාවනාව පර්යංකයේ වාඩි වී මම දැන් මෙතන ලෙස ශරීරයේ ශරීර ඉරියව්ව බලා අනතුරුව සිත දිහා විමසිලිමත් වෙමි. එවිට එය ක්‍රමිකව ඉහළට නැග නිහඬියාවකට යොමු වේ. එසේ ඉහළ නගින සිත ඈත හිස් අවකාශයක රැඳී. එහි කිසිවක් හෝ කිසිවකු නැත. එහි සිත එක තැන නතර වී සිටී. මුලදී එය හරියටම රූපවාහිනී තිරයකින් ඒ දෙස බලා සිටිනවා වැනිය. මේ අවස්ථාවේ වාඩි වී සිටි ඉරියව්වෙන් පොළොවේ ශරීරය පවතින අතර සිත පමණක් ඉහළ අවකාශයේ දෙස විමසිලිමත් වන අවස්ථාවකි. දිගු කාලයක් ලෙස හැඟෙන මෙම කාලයේ සිතක් හෝ කයක් මා සතුව ඇති බව නොදැනී. පසුව මේ తত্ত্বය මා කේන්ද්‍රීය කොටගෙන ඇති බව දැනි. භාවනාවෙන් නැගිටීමට සිතන විට තේ මණ්ඩි ටික ජෝගුවේ පහළට හිමිහිට තැම්පත් වන්නාසේ කුඩා අංශු වශයෙන් කැඩී ගිය සිතද පහළට ගලා එයි. එය පොළවට පතිත වන අතර පහළ ඇති ශරීර ශරීරයද අංශුවලට කැඩී ඇති බවක් මට දැනේ. බියක් නොදැනේ. සක්මන් භාවනාව කකුලේ යටිපත්ලට දැනෙන ගොරෝසු රළු භාවයන් බලමින් දෙපතුලේ පරීක්ෂා කරමින් සක්මන් කරමි. ඊයේ සේම සැහැල්ලුවෙන් ශරීර කූඩුව ඉදිරියට තල්ලුවන සැටි බලමින් සිටින අතර සක්මන નિરાයාසයෙන් සැහැල්ලුවෙන් සිදුවේ. දෛනික කටයුතු හැකි සෑම විටම කරනා කාර්ය දෙස අවධානයෙන් එම කාර්ය කරමි. අත්ල පත්ල කෙටෙන ගැටෙන හැටි. එවිට දැනෙන භාවයන් විමසිලිමත්ව විමසිලිමත්ව ගෙවයි. සුදුසු උපදේශක් බලාපොරොත්තු වෙමි. ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි සාමාන්‍ය මේක ජීවිතය කියලා කෙනෙක් ක්‍රියාවලියක් කියලා ක්‍රියාවක් කියලා හිතනවනම් හුස්ම ගන්නවා හුස්ම එලනවා වම තියනවා දකුණ තියනවා කියලා හොඳට ලඟ වෙලා බලනකොට පේනවා ක්‍රියාවකට වැඩි එක ක්‍රියාවලියක්. ජවනිකා රාශියක්. ඒ වගේම ඒක ඝණයක් නැහැ විසිරිච්ච අංශු රාශියක්. ඈතින් ඉඳලා බලනකොට එක වගේ පේන්න පටන් ගන්නවා ලඟ වෙලා බලනකොට පේනවා ඒක විසිරලා ගිහිල්ලා තියෙන. එතකොට ලං වෙලා බලන්න බලන්න, සමීපව බලන්න බලන්න, උත්සන්නව බලන්න බලන්න, ආසන්නව බලන්න බලන්න මේක මේ මොකද්ද න්‍යාය පත්‍රයකට වැඩ කරනවා. කිසිසේත් නෙවෙයි මට ඕන න්‍යාය පත්‍රයකට නෙවෙයි වැඩ කරන්නේ. අන්නේ වෙලාවේදී කලබල නොවී මේක දිහා බලන්න හිටියොත් ඒකට කියනවා ඝන විනිබ්බෝගය කියලා. මේ ඝනය පතුරු ගහලා බලනවා. විසිරක විසිතුරු කරලා බලනවා. විනිබ්බෝග කරලා බලනවා. ඒක කිච්ච ගණයේ ආරම්භන ගණයේ සන්තති ඝණය කියලා ඝන තුනකට කඩලා පසු කාලින ආචාර්යවරු පෙන්නනවා. මේ කෘත්‍ය කිරීම සඳහා මේ කට්ටිය ඔක්කොම එකතු වෙලා වැඩක් කරගෙන යනවා. හරියට චීස් කෑල්ලක් උස්සගෙන යන කුඹිරලක් වගේ. කුඹි කොට ආවා දෙපැත්තෙන් තල්ලු කරන අතර එකෙක් ඉස්රායින් අතිරම්. චීස් කෑල්ල තල්ලු වෙලා යනවා. එකක් නෙමෙයි එතන තියෙන්නේ. වැඩ රාජකාරී ගොඩක් සම්ප්‍රයුක්ත බලයක් හදෙනවා. ඒ වගේ තමයි අපි වැඩක් කරන්න ගියාම ඕනෙම තැනකදී ඒක හේතුවකින් වෙන්නේ හේතු රාශියක් තියෙනවා. මෙතන ඒකකයේ කියලා හෝ එකෙක් කියලා හෝ එකියක් කියලා හෝ ඒකකේකුත් නැහැ. ඒක තියෙන අඩු ගාණ 33 කුණප. නැත්නම් අඩු ගාණ 4 මහ ධාතුන්. ඒව වෙන වෙන බැලකන්න. මේක දිහා බලාහින්න තරම් විවේකයක්. මේක බලාහින්න තරම් අස්සසිලක් ජීවිතයක් ඇත්තේ නැහැ. මේ මම කරනවා කියපු ගමන් තමයි ආතතිය එන්න පටන් ගන්නේ. මේවා කෙරෙන දේ. ඒ අංශු අංශු වශයෙන් කරනවා. අර එකලස ආවට පස්සේ ඒක පේනවා. එකලස කැඩිච්ච ගමන් ආයෙ දැන් මම අත දිගාරිනවා. මම හුස්ම ගන්නවා කියලා පේනවා. ඒක නිසා මේ මම මාගේ කියන හැඟීම ඉක්මවලා සිදුවෙන දේ ක්‍රියාවලිය දිහා බලනකොට ඒක විස්රාමයක් කියලා කියනවා. කරන්න ගත්තොත් ආයාස කරයි. ඒ කරන දේ කරන දේ බවට පත් වෙනකොට අහිංසකයි. සිද්ධ වෙනවා බලනින්න ඕන. කිසිම ආතතියක් එන්නේ නැහැ. ඉතින් ඒක ආරම්භකයේදී යෝගාවචර කරන්නේ නැවතිල්ලේ. slowly. කරන්නේ mindfully සතියේ. නිස්සද්දව. කලක බැගෑනි කරන්න එපා. හලහපන්න එපා. එහෙම සිනිඳු තෙල් දහරාවක් ගලනවා වගේ මේකට යන්න අරින්න. යන්නට බලන්නකොට පේනකොට මමයා හිටියොත් ගෝරි ගොඩක්. මමයා නෑනේ ලස්සනට වැඩ යනවා. මම ඇඟිලි ගහන්න නැති තාක්කල් වැඩ ෂෝක් එකට යනවා. දැන් ඕගොල්ලන් ගෙවල් දොරවල් වල මේ දවස්වල හොඳට වැඩ ටික කරගෙන මිනිස්සු ඉන්නවා. අයි මේ හොල්මන් ටික නැහැනේ. මේක හිටියානම් ඕක මෙහෙම කරපන් අර එහෙම කරපන් මම හිටියේ නැත්නම් මේ මොනවාක්වත් කරගන්න බෑ අනේ තොපි වාගේ જાතියක් කියලා අර ඉන මිනිසුත් එක්ක කැම්බැලි. ඉතින් මට කියනවා පුළුවන් නම් දවස් 10 15 රිට්‍රීට් කරන්න ස්වාමීන් වහන්සේ මේ හොල්මන් ටික පොඩ්ඩක් ගෙදරින් අයින් කරලා තියන්න ෂෝක් එකට ගෙවල් වල වැඩයක්. දැන් යන දවසට ඕගොල්ලන්ට වැඩි කනගාටුයි ඒගොල්ලන්ට අයියේ. අනේ මේ නාකිය මැරෙන්නෙත් නැහැ, දහක වෙන්නෙත් නැහැ කිය කිය ඉන්නේ මේ මිනිස්සු. නාකිච්චොත් එහෙම තමයි. අනුන්ගේ වැඩවලට ඇඟිලි ගහන එකමයි එකම විනෝදාය. අනුන්ගේ වැඩගෙන විවේචනය කර කර ඉන්නවට වඩා Taman දන්න දේ හරියට කරනවා හොඳයි කිය අඬා. be mindful mind your own business. මුළු ජීවිතේම හදලා තියෙන අනුන්ගේ අතන මෙතන ඇඟිලි ගහන්නේ. ඒ තාක්කල් මිනිස්සු අපිට ඇඟිලි ගහන. කිසිම කෙනෙකුගේ කිසිම වැඩකට ඇඟිලි ගහන්න එපා බුද්ධ පුත්‍රයෙක් වෙන්න. බුද්ධ දුහිතෘකාවක් වෙන්න. ඕක යයි. අපි මේ ලෝකෙට එන්න ඉස්සලා තිබුණ තාලට ඕක යයි. ඒකවල මිනිස්සු අපිට කරු කරනවා. කරු කරන්නේ මොකද මේ අනුන්ගේ වැඩවලට ඇඟිලි ගහන්නේ නැතුවට. සබ්බ පාපස්සා කරනවා. මේ පිංකම් කරන්න ගිහිල්ලා කරගන්න ආන නාන නෑමනක් දිහා බලනකොට පව් කියලා හිතෙනවා. සුද්ධ ගොංකම් කියලා මට කියලා දුන්නේ අර නාරද තාපසතුමා පිංකම් කරන්න කියලා ගොංකම් කරනවා. කරබන ඊටපන් ඇද්දක ඇද්දක ඇද්දක අතක් උඩ අතක් යන හුස්ම ගනින් ලෝකෙම පින සිද්ධ වෙනවා. එතකොට ওই මදිවට ওই අංශු අංශුත් පේනවා හිතක් කියලා එක්කුත් නැහැ. කයක් කියලා එක්කුත් නැහැ. ඔක්කොම විසිරිලා යනවා. ආය භාවනාවෙන් නැගිටිනවයි කියනකොට අසත්‍යමත් වෙනකොට ඕක ගුණ වෙලා ඉතින් පටන් ගන්නවා තොවිලේ ආරවුල රණ්ඩුව ඊර්ෂ්‍යාව ක්‍රෝධමාන නිසා පුළුවන් තරම් මේ පේන මේ විසිරිච්ච ගතිය Tamange හැබෑ නිවහන කරගන්න සෙකන්ඩ් නේචර් එක ඔද මම කිසිම ආතතියක් ඉතුරු වෙන්නේ නැහැ කිසිම මතකයක් ඉතුරු වෙන්නේ නැහැ සියල්ල සිද්ධ වෙන්නේ ස්වයන් සිද්ධව මම දේශ බලන ඉන්නවා මේ බලන්නේ ඉතිලා හරි වටිනවා බැලුවේ නැත්තම් මේක පේන්නේ නැහැ. ඒ නිසා මේ ඝන විනිභෝගේ වෙන්න දෙන්න. ඒක තමයි අන්වික්ෂයට දාලා ඕනම දේ පුංචි කරලා බලනකොට වෙන්නේ. ඒක තමයි සතියෙන් ඒ කාර්මුණක් දිහා ඕනම අරමුණක් දිහා බොහෝ වෙලා බලනකොට ඒක ගැළවිලා යන්න පටන් ගන්නවා. අර බන්ධන ලිහිලා යනවා. ඒකයි ඒකට බය නිසායි අපිට සතිය ඒ කාර්මුණක තියානින්න බැරි. එහෙම ලියනකොට අපිට බයක් ඇති වෙලා අපි විජහට සතිය කඩනවා. එතකොට අර මේක විසිරලා යයි කියන එක වෙනුවට ආය පොදි ගහනවා. පොඩි ගැහෙනක තමයි සංස්කාර කියලා කියන්නේ. මේ බලාගෙන හිටිය සතියෙන් විසිරී යෑම තමයි සිදුවෙන්නේ. ඉතින් ඒ නිසා ඒකට ලොකු පෞරුෂත්වයක් ඕනේ. හැබැයි මේ ලියන කෙනා සම්ප්‍රමාණයකට මේක අල්ලගෙන තියනවා දැන්. කලබල වෙලා නැහැ. ආයේ මේ ලිහිච්චව ගැට ගහන්න යන්නෙත් නැහැ. යනවා ආයේ යාම එකතු වෙනවා. ආයේ ලියනවා. ආයේ එකතු වෙනවා. එතකොට පේනවා මේක පූට්ටුවක් කියලා. සංස්කරණය කරන ලද්දක් කියලා. ඒකකයක් කියලා දෙයක් නැති බව. වැඩක් කියලා දෙයක් නැහැ ක්‍රියාවලියක් තියෙන්නේ. ආහන එක දිහා බලනකොට මේ පුංචි පුංචි අංශවල පුංචි පුංචි ක්‍රියාවලට මම යවන්නේ නැහැ. කොහොමඩක්වත් විනිශ්චයක් ඕනේ නැහැ. කොහොමඩක්වත් මේ චේතනාවක් ඕනේ නැහැ ඒ යනවා. අන්න එක දකින්නකොට තේරෙනවා අපි සම්පූර්ණ ස්වභාවික වෙනවයි කියලා. ඒ නිසා මේ දේවල් වෙනකොට ඒ විනිභෝගේ වීම සඳහා යමක් කළ යුතුද ඒ දේ කරන්න එහෙම විසිරී යනවා දකින්නකොට පුළුවන් තරම් වෙලා ඒකේ ඉන්න බලන්න ආපහු දූවගෙන gederෙන්නේ නැතු. එච්චරයි ඒකට කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස මා මෙම භාවනා වැඩසටහනට ආ කෙනෙක්මි. මම මූල කර්මස්ථානයේ ලෙස ආනාපාන සතිය වඩමි. මා දැස් පියාගෙන නාසයේ අගට සිත යොමු කරමි. හුස්ම රැල්ල ඇතුළට එන විට මට සීතල ගතියක් දැනේ. මා හුස්ම පිට කරන විට මට රස්නේ ගතියක් දැනේ. නමුත් මට එසේ හුස්ම බැලිය හැක්කේ ටික වේලාවකි. ඊට පසුව පාසලේ සිදුවීම් සිතට එයි. හිත පිට ගිය විට ඒ බව අවබෝධ කරගෙන නැවත හුස්ම රැල්ල ගැන සිතමි. නමුත් මට සිතෙන්නේ නිතර අරමුණින් සිත පිට යන බවයි. සාර්ථකව භාවනා කිරීම සඳහා උපදේශක් ඔබ වහන්සේගෙන් මා ඉල්ලා සිටිමි. මේකෙන් නැගිටව ගන්න පුළුවන් නම් හොඳයි. අත උසන්න කැමතියි. තව තියෙනවා. ඈ? තව තියෙනවායි ප්‍රශ්නේ. ආ මං කතා කරන්න එපයි කියලා නැගිටවන්න එපයි කියලා ලීලා තියෙනවද දන්නේ නැහැ සක්මන් භාවනාව මම සක්මන් භාවනාව වඩන්නේ වම දකුණ ලෙසයි. ලනුපෙදුරේ ගොරෝසු බව මට කකුලේ යටිපතුලට දැනේ. කකුල ඉහළට ඔසවනකොට සීතල සීතල බවක් දැනේ. සක්මන් භාවනාවේදී මගේ සිත වෙන අරමුණු වලට නොයයි. මා වැඩියෙන්ම සක්මන් භාවනාවට කැමැතියි. ඉදිරි භාවනා වැඩකටයුතු සඳහා මා ඔබ වහන්සේගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. එදිනෙදා කටයුතු වලදී මා සතිය පිහිටවන්නේ මෙසේ. මා ආහාර ගන්නා විට අනනවා අනනවා සිතමි. කටටගත් විට හපනවා හපනවා යයිද මෙනෙහි කරමි. තෙරුවන් සරණයි. මේ පරියන්කේ පිළිබඳව අද අපි තුන්වෙනි දවසේ ඉඳලා කරුණු රාශියක් මතු කරගත හැකි මේ ලියපෙකන අසෝසන්න කැමති වෙනවා. කවුද මේ කමඨාන සුද්ධ කරන්න හදන පුද්ගලිකෝ දැන්? කැමතිද මේ ලියපෙකන ඉදිරිපත්? අර මයික් එක පිටත් කරනවා. මට දැනගන්න ඕනේ සක්ම පරියන්කේ ඉන්නකොට හිත පිට ගිය වෙලාවක ඉඳලා නැවත අරමුණට ආපු අවස්ථාවක නැවත තමන්ගේ කර්මස්ථානට ආපුවාම එනකොට කර්මස්ථානයේ තැන්සුම් වෙලා විවේක වෙලා ඉන්නවද නැත්නම් නැවත gedෙට්ට අරමුණට හිත එනකොට හිත ඇවිස්සලා අරමුණ ඇවිස්සලාද තියෙන්නේ කියලා දැනගන්න ඕනේ. ඒ කියන්නේ භාවනා කරනවා තැම්පත්ලා තියෙනවා තැම්පත්ලා තියෙනවා ඇයිනේ ඇවුන්නේ තැම්පත්ලා තියෙනවා ඔව් එහෙමනම් අනිත් දවසේ බලන්න හිත පුලි යන හරියක් යන්න දෙන්න පිට ගිය තැන ඉඳලා ආපහු අරමුණට එන මාර්ගයේ විස්තර කලබල වෙන්නේ නැතුව හිත පිට යන එකට පශ්චාත්තාපුනොත් මොනවක්වත් කරන්න බෑ. හිත පිට යන්න අරින්න ප්‍රශ්නයක් නැහැ. ගිය හැම වෙලාවෙම ආපහු Tamange gedera ena වෙලාව වගේ ගෙදර එන වෙලාව වගේ අරමුණට එන එකේ විස්තර පුළුවන් තරම් බලන්න බලපු ගමන් Tamanට ওই භාවනා කියන පශ්චාත්තාප මොනවත් නැතුව හිත පිට ගියාට පිට යන හැම වෙලාවෙම වාසනාවක් තියෙනවා ආපහු එන එක. අනේ ආපහු එන මග නැවත පැමිණෙන මාර්ගයේ විස්තර වැඩියෙන් කියන්න කියන්න ඒක නා ලොකු තලතුණකමඩ බහුසුත භාවයකට යනවා. නවීනම ස්නායු වෛද්‍ය පිළිබඳව කර පරිේශන වල දැකලා තියෙනවා ආපහු එන ගමන පියවර දෙකකින් සිද්ධ වෙනවායි කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා පියවර හතරකින් සිද්ධ වෙන්නේ කියලා. ඒ තරම් මේක සම්පූර්ණ චිත්‍රය ඇඳලා පෙන්නලා තියෙනවා බුදුරජාණන්තේ පිට ගියේ හිත තම පුරුදු කරපු කර්මස්ථානයේ එන විස්තරය නිසා මේකෙන් බලන්ඩ ඒ පිට ගිය බව දැනගෙන ආපහු තමන්ගේ අරමුණට එනකොට ඒක ගෙනත් දාන එකක්ද නැත්නම් ඉබේ එන එකක්ද දෙක ඇවිල්ලා බලනකොට අරමුණ ඇවිස්සීලාද එහෙනම් අරමුණ බොහොම විවේකීව තියනවාද කියලා. අන්නේ විස්තර නැවත බලනාසුලුව භාවනා කරනකොට හිත පිට ගියා කියලා තියෙන පශ්චාත්තාපේ නැති ඒ වෙනුවට නැවත ආපහු අරමුණට එන එකේ වැඩි වැඩි විස්තර දෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒක නිසා මේ කාරණාව තේරුම් ගන්න හෙටත් භාවනා කළා ඔය වගේම අපිට තොරතුරු ටිකක් දෙන්න. හොඳයි. හොඳයි සර්ණා. හොඳයි අපිත් හොඳයි කියනවා. 6වෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්ස පෙර දිනයේ මා ආනාපාන සති භාවනාවේ යෙදෙන විට යම් දෙයක් මතක් වූ විට හා ඒහා බැඳුණු කතා මනසෙන් පෙනෙන බවත් නිතර සිත අනාගත හා අතීතය කරා දිවෙන බවත් සඳහන් කළෙමි. තවද මා තුල භාවනාව කෙරේ අලසකමක් හා මාගේ සිත කෙරෙහිද කලකිරුණු බවද පෙර කුසල් සහ පුරුද්ද නැති බවද සිතුණු බව සඳහන් කළෙමි. ඊයේ දින ඔබ වහන්සේ පෙන්වා දුන් කරුණු පරිදි ශ්‍රද්ධාව මූලික කොට මමද බුදුන් සරණ ගිය බුද්ධ පුත්‍රයෙක් මි. නිදිමතට සහ ක්ලේශ මාරයන්ට ඉඩ නොදෙමියයි සිතාද මාගේ සියලු ඍණාත්මක ආකල්ප බැහැර කර ආනාපාන සති භාවනාව සිදු කළෙමි. ඊයේ සහ අද උදේ තුල නින්ද යාම සහ මනසෙන් කතා දැකීමක් සිදු නොවුනි. එමෙන්ම පෙර දින පරිදි මනසට පළකට නැති සිතුවිලි පැමිණීමද අඩුවෙන් සිදු වුනි. ආනාපාන සති භාවනාවේදී හුස්ම රැල්ල ගැනීමේදී උදේවරුවේදී සිසිල් සහගත වායුව නාස්බිත්තියේ ගැටෙන ආකාරයත් පිටකිරීමේදී ප්‍රස්වාස වාතය උණුසුම්ව උඩුතොල ප්‍රදේශයේ සැපෙන බවද දැනුනි. ටික වේලාවකින් නාස් ප්‍රදේශයේ යම් යම් ස්ථානවලින් කැසීමක් ඇතිවන බවද දැනුනි. හුස්මට හිත යොමු කළ විට ටික වේලාවකින් එය නැති වුනි. තවද අවස්ථාවක ශරීරය දෙපැත්තට වැනෙන ගතියක් ස්වල්ප වේලාවකට දැනුනි. සක්මන් භාවනාවද පෙර පරිදි සිදු කළෙමි. දකුණු පාදය ඉහළට එසවෙන විට වම් කකුල පොළවේ ස්පර්ශ වීම එලෙසම අනිත් පාදයට වැලිවල උණුසුම් සිසිල් බවද දන හිසේ නැවීම හැකි පමණින් අධ්‍යයනය කළෙමි. පෙරට වඩා භාවනාවන් දෙකම ඔබ වහන්සේගේ අනුශාසනාවෙන් පසු මට කළ හැකි වුණ අතර සියල්ලටම හේතු වූයේ මගේ මනසේ ඇති වූ ඍණාත්මක ආකල්ප බව මට සිතේ. මා දැන් අන් අයගේ භාවනාවල දියුණුව සමග මාගේ භාවනාව සසඳන්නේ නැත. මට හැකි පරිදි උත්සාහ කරමි. මට වැඩි වේලාවක් බාහිර සිතුවිලි නැතුව භාවනා කළ නොහැකි උවද දැන් මම ඒ ගැන කම්පා නොවෙමි. තමාගේ සතුරා මෙන්ම මිතුරාද සිතවන අතර ශ්‍රද්ධාව මූලික කොටගෙන මම සමාවන ශ්‍රද්ධාව මූලික කොටගෙන මෙම ගමන යා යුතු බව සිටි. තවද ජීවිතයේ කුඩා ක්‍රියාකාරකම් සතියෙන් සිදු කිරීමට උත්සාහ කරමි. ইহත භාවනා කටයුතු වලට සුදුසු උපදේශක් ලබා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන අතර නිදුක් නිරෝගී ජීවිතයක් ප්‍රාර්ථනා කරමි. මේ මෙතන මේ ලියලා තියෙන කීප තැනක මේ සද්ධාව කියලා ඒ සද්ධාව මෙන්න මේ විදිහට වර්ණගා ගන්න මේ යන්තම් නැගිටින්න හදන සතියට කට කතා පතුරවන්න එපා. සතිය කැඩුණයි කියලා මොහොතකටවත් හිතන්න එපා. හිත පිට ගියයි කියලා හිතන්නත් එපා. අරමුණ මාරුණා විතරයි සතිය තියෙනවා. ආය නැවත අරමුණට ආව විතරයි සතිය තියෙනවා කියලා තමන් ඇති කරගත්ත සතිය පිළිබඳ සද්ධාව ඇති වුණා නම් එයා විබඳාන කාටවත් බෑ. අපි හැම වෙලාවෙම හිතනවා කැස්සක් ඇහෙනකොට සතිය කැඩුනා. ඉරියව් මාරු වුණොත් සතිය කැඩනවා. හිසිවිල්ලක් එනකොට සතිය කැඩනවා කියලා. අනිවාර්යෙම නෑ. ආනපානෙදලා හිතවිල්ලට ගියා හිතවිල්ල තියෙන බව දන්නවනම් ඉතින් අරමුණ මාරුණාට සතිය තියෙනවා. අන්නේ විදිහට තමන් වඩාලා තනවා වඩා ගන්නාලද මේ සතිය පිළිබඳව තමන්ගේම ඇදහිල්ල නැතිකම නිසායි අපි මේ වත්ත බද්දට දීලා ඇසට දත නියවන්නේ. බුදුරජාණන්ච කොහොමදත් කියනවා මිනිස්සයා දිගටම සතිය ප්‍රදාන කරගෙන ජීවත් වෙන්නේ කියලා. අපි කියනෝ නෑ කියලා. මේ බිස්නස් එක හරියයි යවම මේ හරියන්නේ නෑ නෑ නෑ නෑ කියනකොට හරියන්නේ නෑ පුළුවන්. ඉරියව් මාරු වුණා සතිය කැඩෙන්නේ නැහැ. පුංචි දෙයකට හිටුවත් සතිය කැඩෙන්නේ නැහැ. ලොකු දෙයකට හිටුවත් සතිය කැඩෙන්නේ නැහැ. අර මූල කර්මස්ථානේ තියාගන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් මූල කර්මස්ථානේ පිට ගිය පමණට සතිය කැඩනවා කියන අර මුස්පේන්තු කතාව. ඍණාත්මක ආකල්පය එච්චරමයි හුනීම අපට තියෙන. වෙන කවුරුත් කරන එකක් නෙවෙයි. තමන්ගෙම තමන්ගේ භාවනාවට අව탁සීරු කරන ගතිය. ඉතින් මම මේකට කියනවා නොද්දකින් නොපතන් නොදෝමකින් කියලා. ඉතින් කට්ටිය කැමති නෑ මූණට කියනවා දකිනවා. වෙන මොනවා කියන්නේ මේ තමන්ම තටමලා මුළු ගෙදර දාලා තෑරලා විලා තිල්ලකගෙන මේ භාවනා කරනවා. එල හැමදාම ලයිස්තුවක් කරනවා සතිය කැඩලා කිය. මොන පිස්සුද? ඔය ඔයගොල්ලෝ හිතන තරම් රතිය රටවුණු කැලලක් නෙමෙයි. හොඳට පදම් කරපු හං කැලලක් ඕන දෙයකට දාන්න පුළුවන්. ඒ නිසා තමන් වඩා ගන්නාලද සතිය එකම වස්තුව ඒකේ ඇති විශ්වාසය මොකාටවත් කඩන්න දෙන්න එපා. මායයට නෙවෙයි, කෙලෙස් වලට නෙවෙයි, සදාචාරවාදීන්ට නෙවෙයි, Tamange හිතේ තියෙන සදාචාරවාදෙත් නෙවෙයි. කියන්නේ කොච්චර සෙල්ලම් කරාද? මම වෙන්දට වැඩි එන්ඩෙන් එන්ඩ සතුටක් වෙනවා කියලා යන්න ඒ හැකි සංඥාව ගත්තොත් කෙලෙස් පුදුම බයයි. මොනම කෙලෙසයකටත් අපි කෙලසන්න බැරුව යනවා. ඒගොල්ලෝ ඇවිල්ලා එලිපත්තෙන් ඇතුළට ඒ ගන්න බැරුව මග නතර වෙනවා. ඒ මොකද සත්‍ය අරසාව තියෙනවා. ඒ නිසා මේ සද්ධාව කියලා කියන්නේ සරුවච්චන් වහන්සේ කෙරේ තියෙන සද්ධාව නෙවෙයි මෙතන. ධර්මයේ කෙරේ සද්ධාව නෙවෙයි. සංඝයා කෙරේ සද්ධාව තමම්මගෙම සීලයේ කෙරේ ඇති සද්ධාව. මගේ සීල කැඩෙන්නෙත් නෑ කොච්චර හිතවිලි ආවත් මගේ සතිය කැඩෙන්නෙත් නෑ කොච්චර හිතවිලි ආවත් මගේ සද්ධාව කැඩෙන්නෙත් නෑ කියලා මේ කනප්පුවක තියෙන කකුල් තුන වගේ සද්ධාවයි සීලයයි සතියයි පිළිබඳව ඇදහිලා ආපු ගමන් ඒ යෝගාවචරයට ඔන්න කීයකි යෝගාවචරය කිය. එතෙන්ට එනකන් නම් කන පින්දම් ගන්න එකම තමයි කරන්නේ. හැබැයි ඒකට දොස් කියන්න නරකයි. හැම කෙනාම නෝයි පාරේ තමයි. කාටවත් උප්පත්තියෙන් මේ විදිහ හැකි සංඥාවෙන් පහළ වෙන්නේ නැහැ. මිනිසයා කියන සතා හැම වෙලාවෙම තම විවේචනය කර කර තමයි ජීවත් වෙන්නේ. ඒක තමයි ඌට හම්බෙලා තියෙන සාපේ. බුදුරජාණන්සේ කියනවා නෑ ඒක සාපයක් කරගන්න එපා. මේ සතියෙන් බලහින්නකොට කම්මැලිකම ආවත් හිත පිට ගියත් හිතවිල්ලක් ආවත් සතිය තියෙනවනේ. ඒක නෑ කියලා හිතාගත්තට පස්සේ නැති වහකණ්ඩ හිතෙනවා. එහෙම නැත්තේ නෑ තියෙනවා. කම්මැලිකම සතිය තියෙනවා කියලා බැලුවොත් බුදුජානස කියනවා කම්මැලිකම නම් මහණේ සෞත්තුයි තමයි. නමුත් කම්මැලිකමයි මේ තියෙන්නේ කියලා දන්න එක ඥානයක්. දන්න එක සතුටට කාරණාවක්. ඒ බව දන්නකොටම කම්මැලිකම නැති වෙලා හිත ප්‍රබෝධමත් වෙන නිසා මේ මේ ඍණාත්මක ආකල්පය එහෙම නැත්නම් නොහැකි සංඥාව හුනියමක් විදිහට සලකලා තවදුරටත් මේ යන ගැම්මේ මේ යනකොට තව තවත් ඇති වෙන හැකි සංඥාවටම සාදු කියලා සමාදන් වෙලා ඉදිරියට ගියොත් ওই කෙලෙස් වල තියෙන දුර්ලකම් දැකලා සතිය සතියේ තියෙන බලය නොබෝ කලකින් දැක් ගන්න පුළුවන් වෙයි. එසේ වේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. හත්වෙනි ප්‍රශ්නේ ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව වැලිමලුවේ සක්මන් කරන අවස්ථාවේදී වම දකුණ ලෙස මෙනෙහි කරමි. ඉන්පසුව ඔසවනවා, ගෙන යනවා, තබනවා ලෙස මෙනෙහි කරමි. පාදයට වැලි කැට පෑගෙන විටදී එහි ඇති සියුම් බවත්, එහි ඇති ශීත බවත් අද්දුටු වෙමි. තවද පාදයේ පොළොවේහි තබන විටදී පොළොවෙහි ඇති තදගතියත් අද්දුටු වෙමි. දකුණු පාදයේ ඔසවන විටදී දකුණු පාදයේ සැහැල්ලු බවත් මුළු ශරීරයේම බර වම් පාදයටද දැනුනි. තවද දකුණු පාදයේ ඇඟිලි වලින් එසවෙනවත් සමගම වම් වම් පාදයේ විලුඹ ගැටෙන බවද අද්දුටු වෙමි. පියවර 10ක් 12ක් යන විටදී අතීත වර්තමාන අනාගත සිතුවිලි පැමිණි විට එය සිතන්නට ඉඩ හැරියා. එවිට සිතෙහි ද්වේෂයක් හට නොගනී. ඉන්පසුව සතියෙහි වෙනසක් සිදු වූ ආයයි සිතා මා දැන් මෙතන ඇවිදිනවා යයි සිතා සක්මන කරමි. පර්යංක භාවනාව පර්යංක භාවනාවට හිඳගෙන ශරීරයේ සමතුලිත බව බලා සිත කය තුලටගෙන මම මෙතන හිඳගෙන භාවනා කරනවා යයි සිතමි. මා මූල කර්මස්ථානයේ ලෙස නාස්පුඩුවේ සිදුවන ආශ්වාස ප්‍රශ්වාසයේ නිරීක්ෂණය කරමි. එවිට ආශ්වාස වාතයේ දිග යයිද ප්‍රශ්වාස වාතයේ කෙටි බවද නිරීක්ෂණය කරමි. තවද ආශ්වාස වාතයේ සීතල ලෙස නාස් පියස්සේ වැඩි ඉහළට ගිය අතර ප්‍රශ්වාස වාතයේ උණුසුම් ලෙස පිටව ගියේය. ටික වේලාවක් මෙලෙස සිදු කරන විටදී ආශ්වාසය ප්‍රශ්වාසයේ සිදුවන වේගය අඩුවන බවක් දැනී ගිය අතර ආශ්වාසය සහ ප්‍රශ්වාසයේ එකම රේඛාවක සිදුවන බවත් ආශ්වාසයේ සිදුවී තත්පර කිහිපයක් ගිය විට ප්‍රශ්වාසයේ සිදුවන බවත් අද්දුටු වෙමි. මෙවිට මස් පිඩුවල නලියන ගතියකුත් කටට කෙල උනන ගතියක්ද දැනි. මෙලෙස සිදුවන විට උඩුකය පිටුපසට නැමී යන වාසේ දැනි. මාගේ භාවනා ක්‍රමය නිවැරදිදයි ඔබ වහන්සේගෙන් දැන ගැනීමට අවශ්‍යයි. සාමාන්‍ය ජීවිතයේදී ආහාර ගන්නා විට ආහාර ද්‍රව්‍ය එක් කරනවා ලෙසද අනනවා ලෙසද එම ආහාර මුඛයට ගන්නවා ලෙසද එම ආහාර ගුලි වෙනවා ලෙසද සිතමි අතීත වර්තමාන සිතුවිලි සිතට නැගී එවිට මාගේ සතිය වෙනස් වූවායයි සිතා නැවතත් මා මෙතන හිඳගෙන කනවායයි සිතමි මා වෙත සුදුසු උපදේශක් ලබා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඒක අර සක්මන් කරන වෙලාවේදී හිතවිලි ඇවිල්ලා හිතවිලි වලට හිතන්න දුන්නාම හිතවිලි බලෙ බින්දන කතාවක් ලස්සනට ලියවිලා තියෙනවා. නමුත් ලිපිය સમાપ્ત කරනකොට ආයෙසරයක් කැම කන වෙලාවේදී හිතවිලි ඇවිල්ලා හිත නරක් වුණා. එහෙම නැත්නම් ඒ හිතවිලි පිළිබඳව නැවත හිත දෙකට දෙතෑවර වෙච්ච කතාවක් තියෙන නිසා අර සක්මණේදී ගත්ත ආදර්ශي කැම කන කොටක් දාන්න මොන හිතවිල්ලක් ආවත් මම මේ ඉන්නේ හිතනවා කියලා දන්නා තාකල් කිසිම කෙලසීමක් නැහැ. ඒක හරියටම ආනාපානෙ ඉන්නා වගේ තමයි. මේකට කලබල වෙන හිතෙන් තමයි කෙලස් මේ හිතවිල්ල වලට නුරුස්නා ගති පහළ වෙච්ච ගමන් හිතවිල්ල වලට අමනාපේ පහළ වෙච්ච ගමන් කෙලස්. හිතවිල්ලක හිටියත් හිතවිල්ලක් බව දන්නවනම් මොනක්වත් වෙන්නේ අන්නේ විදියට ඒ කෙලස් වලට රංගනේ රංගන්න ඉඩ දෙන්නේ. සතියේ මොනම කෙකියක්වත් කෙලසෙන්නේ නැහැ. ඉතින් අන්නේ ඒක ආදර්ශය ගත්තනම් පරියන්කේදී උනත් තමන්ට මතුවෙන දේ හිතවිල්ලක් උනත් මතුවෙන දේ නම් කෙලස් නැහැ. ඒකට හැප්පෙන්න ගියොත් තමයි අමනාපේ පහල කරොත් තමයි කෙලස් වෙන්නේ. ඉතින් එහෙම නැති වෙලාවට ආනපනේ බලන්න. එහෙම නැහෙනේ. හිතවිලි එනවනේ හිතවිලි බලන්න. සද්ද එනවනේ සද්ද බලන්න. ලදලද වෙලාවේ ආනපනේ බලන්න. නිසා විස්තරය හොඳයි. ඒ ලියුමෙම තියෙන කොටසක් තමයි මම උද්දීපනය කරලා පෙන්නන්නේ. ඉතින් එන වෙලාවේ හිත වලට හිතන් දුන්නාම මොනම ප්‍රශ්නයක්වත් වෙන්නේ නැහැ. ආන්න ඒක ආදර්ශයට අරගෙන ඉදිරියට යන්න. අටවෙනි ප්‍රශ්නේ තෙරුවන් සරණයි. ඔබ වහන්සේගේ භාවනා වැඩසටහනට සම්බන්ධ වෙන දෙවෙනි වර වෙමි. මම ආනාපාන සති භාවනාව පටන් ගැනීමට පෙර පර්යංකයෙහි ඉන්න විදිය සිතෙන් සිතෙහි තබාගෙන ඇස් පියා ගනිමි. එමෙන්ම නිතර මම දැන් මෙතන යන්න සිහි කරමි. ආශ්වාසයේදී හුස්ම රැල්ල නාසයේ උඩ ඝට්ටණය වන හැටි බලා සිටිමි. ප්‍රශ්වාසයේදී ඊතරම් දැනීමක් නැත. ආශ්වාසයේදී විශේෂයෙන්ම උදේවරුවේදී හුස්ම රැල්ල සීතලටත් ප්‍රශ්වාසයේ උණුසුම් වටත් දැනේ. ආශ්වාසයේ තරමක පීඩණයකින් ඝට්ටණය වන අතර ප්‍රශ්වාසයේ පඩිපෙලක් වැනි දෙයක් ලෙස දැනි. අද උදේ පර්යංකයේදී ඇඟට ඉඳිකටු අනින්නාක් මෙන් දැනුනි. එය දිහා ටික වේලාවක් බලා සිටිද්දී නැති වී ගියේය. මම සක්මන් භාවනාවේදී ඔස්සනවා ගෙන යනවා තබනවා යයි සිතමි. සක්මන් භාවනාවේදී සිතවිලි ඒම අඩුයි. පර්යංකයේදී නොඑක් සිතවිලි හා වේදනාවන් එයි. මාගේ මේ ගැටලුවලට සුදුසු පිළිතුරක් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ පතන බෝධියකින් නිවන් අවබෝධ වේවා. ඔය පරියන්කේදී ගොඩක් දේවල් ආවට වර්තමානයේ දැක දැක දන දන එනවනම් ඒ ඔක්කොම සතියට අරමුණු කරගන්න හතුරෙක් කියලා හෝ අරියාදුවක් කියලා හිතන්න එපා. එතන තමයි කෙලස් වෙන්නේ. ඒ නිසා පරියන්කේදී අර සක්මණේදී අරගෙන එකලසින් ඇවිල්ලා වාඩි වෙලා හිචිලි ආවත් සද්දාවත් මූල කර්මස්ථානේ ආවත් කොයි එක ඇවිල්ලා ගියත් මම මේ දිස සතියෙන් ඉන්නවා කියන ඇඟීමෙන් හිටියොත් තමන්ට සතිය රජ වෙන හැටි සතිය හැම කෙකම අධිකාරිය පවත්වන හැටි දැක් ගන්න පුළුවන් වෙයි. එහෙම නැතු අරමුණු වැඩි උණයි කියලා පශ්චාත්තාප වෙන්නේ නැතු යන්නේකයි කරන්න තියෙන්නේ. ප්‍රශ්නේ අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස මා භාවනාවේ මුල් අධියර පුහුණු කරමින් සිටින අයෙක් වෙමි. සක්මන් භාවනාව මා සක්මන් භාවනාව පළමු වරට කළේ මේ වැඩසටහනට සහභාගී වූ පසුවයි පළමු දිනයේ තෙවන වර භාවනා වාරය වන විට ප්‍රථමයෙන් වම දකුණ ලෙසත් දෙවනුව ඔසවනවා තබනවා ලෙසත් තෙවනුව ඒ දෙකෙහි සංකලනයකුත් සමග වැලි පෑගීමේ රටාවන් මෙනෙහි කළෙමි. ඊයේ උදෑසන භාවනා වාරයේදී පාදවල චලනය සිදුවන රටාවත් එම රටාව බිඳුණු විටදී ඇඟේ සමබරතාවය ගිලිහි යන බවත් পায় ඔසවන විටදී ඇඟිලි තුඩු මගින් දුන්නක ආකාරයට ඉදිරියට තල්ලු කරන බවත් බොහෝ අවස්ථාවල পায় තබන පොළව මත ඇති වැලිවල විවිධාකාර හැඩ ඇති බවත් ඒවා පතුල හා ගැටෙන ආකාරයත් දැනුනි. දැනට මේ අතර කාලයේ වරින් වර සිතට වෙනත් සිතුවිලි ගලා ආවත් සිහිය වැඩි කර ගනිමින් සක්මන් කිරීමට උත්සාහ ගනිමි. පාදවල මාංශ පේශිවල තනින් තන වේදනා හටගනි. මෙය යට සිට උඩට ගමන් කළ අතර තරමක වේලාවක් පැවති නැවතුණි. ආනාපාන සති භාවනාව ඊයේ දින රාත්‍රිය තෙක් භාවනාව කරගෙන යාමට නොයෙකුත් බාධා එල්ල වුණු අතර හැකි සෑම විටම කෙසේ හෝ භාවනාව කරගෙන යාමට උනන්දු උනේමි. සිත මුල් කර්මස්ථානයේ වරහන් ඇතුලේ නාසයේ මුල පවත්වාගෙන යාමට උද්දරන සෑම උත්සාහයක්ම හුස්ම දෙකකින් හෝ තුනකින් බාධා වුනි. ඊයේ රාත්‍රියේ 7:30 සිට පැයක් පමණ භාවනා කළෙමි. සිත හුස්ම වැටෙන සහ පිටවන තැන තබා ගතිමි. නාසය මුල විනාඩි 10ක් හෝ 15ක් පමණ ඇතුළත නාසයෙන් ඇතුල්වන හුස්ම නොදැනී ගිය අතර ටික වේලාවකට පසු ප්‍රස්වාසයේද නොදැනී ගියා. වටපිට ශබ්ද සියල්ලම මට හොඳින් ඇසුණු අතර දෙයක්වල දැනීම නැති වී ගියා. ශරීරය හෙලවීමට බැරි බව දැනුණා. නමුත් මා ඊතා හොඳ සිහියෙන් සිටි බව දැනුණා. තදින් හුස්ම ඉහළ පහළ දමා බලන විට එය ඊතා සියුම් බව දැනුණා. මෙසේ හුස්ම නොදැනුණ නිසා පසු සමාවන්න මෙසේ හුස්ම නොදැනුන නිසා පපුව දෙසට සිත යොමු කළෙමි. එවිට පිම්බීම හැකිලිම හොඳින් දැනුණා. මේ අවස්ථාවේ පිට දෙපස තදබල මාංශ පේශිවල වේදනාවක් දැනුණා. එයට සිත යොමු කර විනාඩියක් පමණ සිටිනා විට වේදනාව නැතිව ගොස් විනාඩි කිහිපයකින් නැවතත් මතු වුණා. ශරීරයේ පාලනය නොතිබූ නිසා එකවරම දැස් විවර වූවා. නැවතත් දැස් වැසූ විට විනාඩියකින් පමණ පෙර සිටි තත්වයටම පත් වූවා. නමුත් එලෙසම එකම තැනක නැවතී ඇති ලෙසට දැනුණා. මෙලෙස පැය භාගයකට පමණ පසුව නැවතත් දැස් විවර වුණා. මාහට ඉදිරි භාවනා කටයුතු කරගෙන යාම සඳහා ඔබ වහන්සේගේ උපදෙස් ගෞරවයෙන් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භව හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. ඔය ධානාපනේ නැතුණාට පස්සේ ඒකට අනුග්‍රහ කරන්න දන්නේ නැත්තම් මේ නැතිවීම ලොකු කෙලෙස් අඩුවීමක් ප්‍රතිපදාවේ දියුණුවක් කරන ලද භාවනාවේ ප්‍රතිඵලයක් කියලා දන්නේ නැති වුණොත් කලකොල වෙච්ච ගමන් ආනපන විරෝධ වෙන මොකක් හරි අල්ලනවා නැත්නම් හයියෙන් හුස්ම ගන්න හදනවා නැත්නම් ඇස් දෙක අරිනවා ඒ කියන්නේ අපි අර සියුම් කරගත්ත ආනාපානයේ අනුග්‍රහ කරන්න දන්න. ඒ කියන්නේ බබා නිදි කරවන්න දන්නවා. නිදි කරුවට පස්සේ උසලා තියාගන්න බෑ. තියෙනකොට බබා හැරෙනවා. ඒ තරම් අර නිදි කරගත්ත බබා නිදි ආයේ කොහොමද අතර ගන්නෙ කොහොමද කියලා තොටිල්ලේ තියෙන කෙනෙක් දන්නේ. ගන්න හදනකොට බබා හැරෙනවා. ආන් මේ වගේ දයක් වෙන්නේ. ඒකට හේතුව මොකද? අර ආනපනි සංසිඳිච්ච වෙලාවේදී හිතේ කලකොලකම තිබිලා තියෙන්නේ. එහෙම නැත්නම් සැක සංකා සහිත ගතිය. ඒ වෙනුවට මේක භාවනා දියුණුවක් කියලා අල්ලගත්තා නම් ආයේ තව තැනකට පණින්න යන්නේ නැතුව ඉඳිටි තිබුණා. ගියත් ඒකේ දෝෂයක් නන්නේ. පිම්බි මැකිඩෙමට ගියයි කියලා එහෙම නැත්නම් වෙන දෙයක් උනායි කියලා දෙයක් නැහැ. හැබැයි මතක තියාගන්න ආයෙසරයක් ඒ රවුම ගහලා ආනපානට ගියා නම් එහෙනම් කතාව චිත්‍රය સમાપ્ત වෙනවා. ඇස් දෙක අරනොට පස්සේ ඇස් දෙක වහන්න මොකක්වත් වෙන්නේ නැහැ. ඊට පස්සේ ආයෙ ඇස් දෙක කරේ ආයෙ ඇස් දෙක වහන්න මොකක්වත් වෙන්නේ නැහැ. ඒ නිසා ඇස් දෙක අරගෙන භාවනා කරත් ඒ වෙලාවට වහගෙන භාවනා කරත් කිසි ප්‍රශ්නයක් නැත්තේ නෑ මොකද ඔක්කොම ස්වයන් සිද්ධ වෙන්නේ. ආනපනින්දලා පිම්බි මේකට මාරු වෙන එකත් ඇස් දෙක අරින එකත් ආයෙ වහන භාවනා කරන ඔක්කොම ස්වභාවික සිද්ධි. ඔය තුර ඔය පුරාවට සතිය කැඩලා නැහැ කියලා සාතික වෙන්න අන්න එදාට කී හැකි දක්ෂ යෝගාවචරෙක් කියලා. ඒ නිසා භාවනා හොඳ ලස්සන දෙය යනවා. ඒකට තලතුණා කෙනෙක් විදිහට අනුග්‍රහකරනද එහෙම නැතුව පශ්චාත්තාප වෙලා සැක සංකා දාගන්න යන්න එපා. ඒකට ඇහැට කුණක් වැටෙනවා. හරි අමාරු. ඒ නිසා මේ භාවනාවට යන අතේ යන්න අරින්න. එහෙම නැත්නම් වැල යන පැත්තට මැස්ස ගහගෙන යන එකයි කරන්න තියෙන්නේ. දසවෙනි ප්‍රශ්නේ ගරුතර ස්වාමින් වහන්ස දෙපා වැඳ අවසර පතමි. පර්යංක භාවනාව, ආනාපාන සති භාවනාව මම දැන් මෙතන සිටිනවා යනුවෙන් හිසේ සිට දෙපතුල දක්වාම සිත කයට යෙදු වෙමි. හොඳින් කයට සිත යොදන විට ආශ්වාස ප්‍රශ්වාස පමණක් ඉහළ සහ පහළ යන ස්වභාවය දැක ගතිමි. පසුව ආශ්වාසයේ හා ප්‍රශ්වාසය සිදුවන ආකාරය නාසයේ මුල තොලට උඩින් හුස්ම ස්පර්ශ වීම තුලින් දැක ගතිමි. දිගු හුස්ම හා කෙටි හුස්ම වශයෙන්ි. ආශ්වාසයේදී හා ප්‍රශ්වාසයේදී දැක ගතිමි. ස්පර්ශවන ස්ථානයන් හැපීම අනුව ආශ්වාස වාතයේ හැපීම සීතල ස්වභාවයකින් දැනුණු අතර ප්‍රශ්වාසයේ උණුසුම්ව ස්පර්ශ වුනි. මුහුණේ තැන් තැන්වල සංවේදනා ස්මතු වුනි. වරහන් ඇතුලේ ඉදිකටු ඇනෙන ස්වභාවයක් එය ගණන් ගන්නේ නැතුව මූල කර්මස්ථානයට වරහන් ඇතුලේ ආශ්වාසය හා ප්‍රශ්වාසයට හිත යොම් තියාගෙන හිටියා. ආශ්වාසය ප්‍රශ්වාසයේ සිහින්ව යන ස්වභාවයක් ඇති වුණා. අරමුණු කී අරමුණු කීපයක් ඇති වුණත් නැවත මූලික කර්මස්ථානයට සිත යෙදවීම සිදු කළා. සක්මන් භාවනාව ලනු පෙදුරෙහි මුලින්ම මද වේගයෙන් සක්මන් කර මම මෙතන සිටිනවා යනුවෙන් කයට සිත යොදමින් සිටින අතර යටිපතුලේ පොළවේ ස්පර්ශයේ දැනුනි. මුලින් වම දකුණ වශයෙන් යටිපතුලට ස්පර්ශය ස්පර්ශයන්ට සිත යොදවමින් සක්මනේ යෙදුණෙමි. පසුව ඔසවනවා, ගෙන යනවා, තබනවා වශයෙන්ද සක්මනේ යෙදුණෙමි. ලනුපැදුරේ ගොරෝසු බව මෙන්ම රස්ණයද දැනුනි. දකුණු පාදය පොළවේ තබන විට වම් පාදය පොළවෙන් ඉහළ තිබූ අතර දකුණු පාදයේ ඇඟිලි ලනුපැදුරේ තදින් වැදී තිබුණි. දකුණු පාදය තබන විට මුළු කයම ඒ දිශාවට නැමෙන බවත් වම් පාදයේ තබන විට එම දිශාවට මුළු කයම නැවෙන බවත් දැක්කා. දන හිසෙන් පහළ පාද කොටස කඳට දැනුණු අතර මුළු කයේම බර ඒ මත බව දෙනුණා. තව දුරටත් සක්මණේ යෙදෙන විට මුහුණේ සංවේදනා ඇතිවිය. එය නොසලකා මූල කර්මස්ථානයේට සිත යෙදවීමෙන් පසු එම తত্ত্বය නැතිවිය. සක්මණෙහි යෙදෙන විට නිදිබර ගතියක් දැනුනි. එමෙන් එමෙන්ම નિરાයාසයෙන් වගේ සක්මණේ යෙදෙන බවක්ද දැනුනි. වරහන් ඇතුලේ විනාඩි 50ක පමණ කාලයක් සක්මණේ යෙදුණෙමි. එදිනෙදා ජීවිතයේදී සතිමත්ව සිටීම සඳහා සක්මන යොදා ගනිමි. නිවස තුල යාම් ඊම් කිරීමේදී යටිපතුල පොළොවෙහි ස්පර්ශවන තැනට හිත යෙදවීමට හැකි වුණා. වර්තමානයට හිත යෙදවීම නිසා හිතට සැහැල්ලුවක් දැනුණා. සේනාසනය තුල යාම් ඊම් වලදී වම දකුණ වශයෙන් සිත යොදවා සතියෙන් සිටීමට උත්සාහ කළා. මෙම විස්තර අනුව ඔබ වහන්සේගෙන් සුදුසු උපදේශක් ගෞරවයෙන් ඉල්ලා සිටින අතර ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය මෙන්ම දීර්ඝායුෂ සම්පන්නිය අත්වේවායි ප්‍රාර්ථනා කරමි. දැන් මේ දෙච්චර උපදෙස් දෙන්න දෙයක් නැහැ යන විදිය හොඳයි. මම ඉස්සරහට යනකොට මම බලාපොරොත්තු වෙනවා ඔවා කෙටියෙන් ලියන්න ඉගෙන ගනි කියලා. තාම ගුණාවක් නැහැ ලියමනේ. හැබැයි වැඩේ හොඳට යනවා. ඉතින් ඉස්සරහට ලියලෙවල ආයි කියවලා බලන්න. කියවලා බලලා අවශ්‍ය ටික විතරක් වාර්තා කරගත්තේ ඇති භාවනා කරපු යන විදිය හරි. 11 වෙනි ප්‍රශ්නේ ගරු ස්වාමින් වහන්සේ මාගේ මූල කර්මස්ථානයේ ආනාපාන සති භාවනාවයි ආරම්භයේදී කයේ පිහිටීම ගැන සතිය යොමු කර පසුව නාස් අග්‍රයට සිත යොමු කිරීමේදී මාහට ආශ්වාස ප්‍රශ්වාස වාතය ඇතුල්වීම පිටවීම සිසිල් හා උණුසුම් බව එම නාස් අග්‍රයට දෙනි. ආශ්වාසයේ සිදුවීමේදී පෙනහළු ඉලෑට ආදී සිදුවෙන පිම්බීමක් ලෙසට එය දැක සමවන්න එය දැකගත හැකිය. එහිදී සම්පූර්ණ උරස් කුහරයේම සිදුවන වෙනස්කම් මට දැනේයයි හැඟි. ප්‍රස්වාසයේදී එම කොටස්වල හැකිලීම සමග වාතයේ පිටවීම නාස් අග්‍රයට දැනේ. භාවනාවේදී දැන් ඊතා ඉක්මනින් වාතය ඇතුල් වීම හා පිටවීම නොදෙනී යන අතර පෙනහළු වල වෙනස පමණක් දැකගත හැකි වේ. ඔබ වහන්සේගේ දේශනාවේ අන්දමට දැනෙනවා යයි සිහි කරමින් සිටියේදී සමහර විට ඊතා සුළු දැනීමක් පමණක් නාස් අග්‍රයට දැනී නැති වී යයි. කායික වේදනා නොදැනෙන අතරම බාහිර ශබ්ද ඇසේ. මනසින් සිතා දිග හුස්මක් පිට කිරීමේදී දැනෙන අත පිට කිරීමේදී එය දැනෙන අතර පසුව නොදැනී යයි. භාවනා කිරීමට පෙර අදිෂ්ඨාන කළ කාලය ගත කළ හැකිය. ඉන් ඉදිරියට භාවනාව දියුණු කර ගැනීමට ගත යුතු පියවර ගැන ඔබ වහන්සේගෙන් උපදේශයක් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා. ඔබ මේ කාලසටහනම දිගට කරනකොට ඔය කරපු තැන අනිත් දවසට පදනම වෙනවා. පාදම වෙනවා. ඒ නිසා මුලින් ඉඳලා පටන් ගන්න දෙයක් නැහැ. නිකන් ගැම්මක ඉන්නේ දැන්. අන්නේ ගැම්ම කඩා ගන්න නැතුව දිගට පවත්තන්න අනුග්‍රහය ලැබලා දෙන්න පරිසක්මනෙත්. එතකොට දැන් දන්නවා භාවනා භාවනා විසින් කරගෙන යන්න හදන්නේ. ඒකට කය හිත ලෙඩ කරගන්න නැතුව අනවශ්‍ය ප්‍රශ්න දාන්න නැතුව ඔය දිනපතා කාර්යසටහන කිරවගෙන ගියත් ප්‍රමාණවත් වෙනවා ඔගේ දියුණුවට. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව දකුණ වම කියා විනාඩි 15ක් පමණ භාවනා කර ඊට පසු දකුණ ඔසවනවා ගෙන යනවා තබනවා කියා পায় තබන විට පළමුව විලුඹ බිම වදින බවත් පසුව ඇඟිලි බිමට තද වෙන බවත් හොඳින් විමසමින් විනාඩි 30ක් පමණ සක්මන් කළ හැකි බව දැනේ. ඊට පසු බත් කෙන්ද දන හිස ටික ටික වේදනා දුන්නත් එය ගණන් නොගෙන තවත් දෙතුන් වරක් වැලිමලුවේ සක්මන් කරන්නට හැකිය. ඇවිදින බව හොඳින් දනිමි. මෙය දියුණු කර ගැනීමට උපදේශයක් දෙනමින් පාද නමද කරුණාවෙන් ඉල්ලමි. පර්යංක භාවනාවට හිස කෙලින් තියා ඉඳගෙන ආනාපාන සති භාවනාව පටන් ගන්නවා. නාසයේ අග ආස්වාසයේ වෙදී කය ඇතුළට එන හැටි බලා ඉඳිමි. පපු පෙදෙස උදරය පිම්බී එන හැටිත් ප්‍රස්වාසයේදී උදරය හැකිලෙන සැටිත් බලමි. ප්‍රස්වාස වාතය පිටවන විට නාසයට පොඩි උණුසුමක් තියෙනවා. ඒ සැනින් ඊළඟ ආශ්වාසය නාසයෙන් ඇතුල් වෙනවා. මෙසේ දසවතාවක් කිරීමට පෙර වෙන වෙන අරමුණු කීප කීප වතාවක් එනවා. නැවත කමටහන් අරමුණට ආවත් නැවතත් එය සිද්ධ වෙනවා. විනාඩි 30ක් ඇතුළත එක විනාඩි 10ක්වත් අරමුණේ හිනවාද කියා මට ප්‍රහෙලිකාවකි. ගරුතර ස්වාමින් වහන්ස කරුණාකර මට උපදේශයක් දෙනමින් ඔබ වහන්සේගෙන් පාද නමැද ඉල්ලා සිටිමි. නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවායි පතමි. පතන බෝධියකින් නිවන් සුව ලබා ගැනීමට හැකි වේවායි පතමි. සක්මණ පරියන්ක ගැන කියනවනම් පරියන්කේදී මුළු දිගටම විනාඩි 30ක් හෝ 10ක් හෝ එක දිගට සතිය පවත්තන එක නෙවෙයි අපි බලන්න තියෙන්නේ. ඊයට වැඩිය සතිය හොඳද? ඉස්සලා පරියන්කට වැඩිය සතිය හොඳද කියලා බලනකොට ඔය කියන දේ වෙයි. ඒකට හොඳ ආදර්ශයක් ගන්න පුළුවන් ඔකේ සක්මන ලියලා තියෙන හැටියෙන්. අන්තිමටම දැන් සක්මන් කරන්න එපා වෙලා තියෙද්දි බත් කෙන්ද රිදෙද්දි තව දෙසරයක් එහාට මෙහාට යන්න පුළුවන්කම තියෙනවා. ඒ වෙලාවේදී බලන සතිය උප්පරිමයි. දැන් මේ යන්න හදන්නේ. නැත්නම් යන්න තියෙද්දි එහාට මෙහාට එකක් දෙකක් යනකොට මුළු ඇඟේ තියෙන අර වේදනා ඔක්කොටම සතිය යොමු වෙනවා. ওই බොන මිනිස්සු 1 for the road කියලා යනවට මගට කියලා එකක් දාගෙන යන්නේ. ඩ්‍රෑම් එකක් විතර වැඩිපුර දාගන්න. නෑ දැන් යන්න හදන්නේ යනකොට පොඩ්ඩ 1 for the road කියලා තව එකක් දාන්න. ඒ වගේ පරියන්කේ නැගිටින්න ඉස්සෙල්ලා තව හුස්ම හතරක් පහක් ගන්න. ශක්මණේ යන්න ඉස්සෙල්ලා දෙසරක් එහාට මෙහාට යන්න බලන්න අමෝරාවේ. ඒ වෙලාවේ තමයි උපරිම සතිය තියෙන්නේ. ඒ නිසා අපි නැගිටින වෙලාවේ තමයි සතියට හොඳම අරමුණ තියෙන්නේ. පරියන්කෙන් එළියට යන වෙලාව තමයි හොඳම තියෙන්නේ. අන්න ඒක ඉවසලා පොඩ්ඩක් කරන්න තව. කරනකොට ඒකේ සීමාවක් නැතුව දිනු වෙන්න පුළුවන්. අවසරයි ස්වාමින් වහන්ස මම සක්මන් භාවනාව කරන විට එක තැන සිටගෙන බාහිරයෙන් මාව පෙනෙන ආකාරය බලමි. කණුවක් සිටවා ඇතිසේ පෙනේ. ඊළඟට මගේ හිත කකුල් ල යටිපතුලට යොමු කර වම දකුණ ලෙස මෙනෙහි කරමින් සක්මන් කරමි. පියවර කිහිපයක් ගිය පසු යටිපතුලට පොළව ස්පර්ශ වන ආකාරය නිරීක්ෂණය කරමි. වැලිමලුවේ සක්මනේදී වැලිවල ගොරෝසු බවද කකුලේ මෙලෙක් බව පොළවේ සීතල බව දැනේ. පතුලේ විලුඹ සිට ඇඟිලි දක්වා බිම ස්පර්ශ වන ආකාරය දකිමි. මෙලෙස මම සක්මන් භාවනාව කරමි. පර්යංක භාවනාව පහසු ලෙස වාඩි වී මම දැන් සිටගෙන නැත සක්මන් කරන්නේද නැත නිදාගෙනද නැත මම දැන් මෙතන හිඳගෙන සිටිමි සිතා සිත කයට ගනිමි එවිට මගේ කය මට පිරමිඩයක ආකාරයට පෙනේ මම අතීතය මෙනෙහි නොකරමි අනාගතය සැලසුම් නොකරමි කෙනෙක් තැනක් ගැන නොසිතමි කියා සිතාගෙන කය දෙසට සිත යොමු කරන විට හුස්ම රැල්ල නාසයේ වෙදී ඇතුල්වන ආකාරයද පිටවන ආකාරයද පෙනී. එහි උණුසුම සීතල දිග කොට බවද දකිමි. සමහර අවස්ථාවලදී ටික වේලාවකට පසුව හුස්ම නාසයෙන් ඇතුල්වන පිටවන බවක් නොදැනී. නමුත් යම්කිසි ගැස්මක් ඇති බව හැඟේ. මේ අවස්ථාවේදී කය කිසිම කරදරයක් ලෙස නොපෙනී. සිතින් මම කයේ ඇති වේදනාවල් බැලුවද නොදකි. සමහර අවස්ථාවලට සිතට යම් සිතුවිලි ආවද නැවත සිත කයට පැමිණේ. අතරින් පතර යටිපතුල් වල රස්නයක් දැනේ. මස් පිඩුවල චලනයක්ද සමහර වෙලාවට අත්දකි. මුහුණේ ඇස් දෙක දෙපස තද ගතියක් දැනේ. මෙලෙස සිටින අතර වරින් වර මම හුස්මට අවධානය යොමු කළත් සමහර අවස්ථාවලදී ඈතින් වැටෙන හුස්මක් දැනේ. හිස් තුඹසක් ඇතුළත ඇති සිත වරින් වර රවුම් ගසා නැවත තුඹස තුලට රිංගනවා යයි හැඟුනි. කාලය ගත උනද මම මේ ආකාරයට බලා සිට අවසානයේදී ඇස් අරිමි. ඔබ වහන්සේගෙන් සුදුසු අවවාද බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිවන් සුව පතමි. මේතරතුර විස්තර හොඳයි. ඒ බලනකොට මේ හිත තුඹස තුල හිටියත් පිට හිටියත් සාමාන්‍යයෙන් හිතන්නේ තුඹස තුල ඉන්නේ කොහොඳයි කියලානේ පිට හිටියා සතියෙන්ද ඉන්නේ කියන එක බලන්න තරම් උනන්දුවක් තියෙනවා නම් ලොකු පිම්මක් පනින්න පුළුවන් ඒ නිසා එළියට යන්න ඕනේ හිත එළියට ගිහිල්ලා පශ්චාත්තාප නොවෙන්න ඉගෙන ගන්න ඕනේ එතකොට හිත ආපහු ඉබේමත් ආපහු වෙනවා එතකොට මේ දෙකෙන් එන්න තියෙන අතතිය නැති වෙනවා ඒකටයි දැන් ওই ලෑස්ති වෙන හිත ඒකට අනුග්‍රහ කරන්න කියලා මතක් කරගන්නයි තියෙන්නේ ගෞරවනීය ස්වාමින් වහන්ස මම තුන්වැනි වරට මෙහි පැමිණි යෝගිනියෙක් වෙමි. පසුගිය දෙසැම්බර් මාස මුල්වරට මෙහි පැමිණි අවස්ථාවේ පටන් ආනාපාන සති භාවනාව මාගේ මූල කර්මස්ථානයේ විය. එතෙක් මා කර තිබුණේ බුදුගුණ භාවනාව හා මෛත්‍රී භාවනාවයි. එම පළමු වැඩමුළුවේදීම ආනාපාන සති භාවනාවට කැමැත්තක් ඇති වූ බැවින් නිවසේදීද අකණ්ඩව එම භාවනාවේ යෙදුණෙමි. දෙවෙන වර මෙහි පැමිණි අවස්ථාවේදී ආනාපාන සති භාවනාවේ යෙදෙන විට හුස්ම රැල්ල තුනී වී නොදැනී ගිය විට දැනුණු හිස් බව හා කම්මැලි බව පිළිබඳව කමඨහන් සුද්ධ කිරීමේදී ඉදිරිපත් කළ විට ස්වාමින් වහන්සේගෙන් ලැබුණු උපදෙස් මත එය භාවනාවේ ප්‍රතිඵලයක් ලෙස සිතා උපේක්ෂාවෙන් දිගු වේලාවක් සිටීමට උත්සාහ කරමින් සිටියෙමි. අද දින උදෑසන විනාඩි 45ක පමණ සක්මන් භාවනාවෙන් පසුව උදේ 9ට පර්යංක භාවනාවට හිඳ ගතිමි. පළමුව සිරුරේ ඉරියව්වට සිත යොමු කර සිට පසුව උඩුතොල මතට ප්‍රකටව දැනෙන හුස්ම රැල්ලට සිත යොමු කළෙමි. උඩුතොල මත ස්පර්ශව ඉහළට දැනෙන හුස්ම රැල්ල ආශ්වාසයේ ලෙසත් පහළට දැනෙන හුස්ම රැල්ල ප්‍රස්වාසයේ ලෙසත් හඳුනා ගනිමින් ආනාපාන සති භාවනාවේ යෙදුණෙමි. විටක හුස්ම රැල්ලේ දිග බවත් විටක කෙටි බවත් හඳුනා ගත්ෙමි. මෙසේ පැය භාගයක් පමණ ගතවන විට හුස්ම රැල්ල ක්‍රමයෙන් තුනී වී නොදැනී ගියේය. ඉන්පසු දැනුණ හිස් බව තුල උපේක්ෂාවෙන් සතිමත්ව සිටින විට සිරුරේ ඉනෙන් පහළ කොටස ගලක් මෙන් තද විය. අත් දෙකට උකුලට තද වී තිබුණි. සෙලවීමට නොහැකි විය. නමුත් මට කිසිදු බියක් හෝ දුකක් ඇති නොවුනි. ශරීරය සමාන දුකක් ඇති නොවුන අතර ශරීරය තුලට සිත තබාගෙන සිටියෙමි. වරින් වර උරහිසේ වේදනා ඇති උවද එදෙසට සිත යොමු කර සිටින විට ටික වේලාවකින් එය නොදැනී ගියේය. මේ අවස්ථාවේදී පිටත ශබ්ද විටින් විට ඇසුණත් ඒවා කෙරෙහි අවධානය යොමු නොවිය. හුස්ම රැල්ල විටක සියුම් ලෙස දැනී නොදැනී යයි. සිතට අරමුණු ඒම ඊතා අඩු අතර ඒවාද ෂණයෙන් ඇති වී නැති වී යයි. මෙසේ දහවල් දාණයට සීනුව වදින තෙක් එම අත්දැකීම් විඳගනිමින් පැයකට වඩා වැඩි කාලයක් සතිමත්ව සිටීමට හැකි විය. මාගේ භාවනාවේ අඩුපාඩු ඇතොත් පෙන්වා දී ඉදිරියට කුමක් කළ යුතුයදයි පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයත් පතන්නා වූ බෝධියකින් නිවන් සුවයත් ලැබේවායි ප්‍රාර්ථනා කරමි. මේකෙත් තියෙන මේ අනවශ්‍ය වල්පල් විස්තර ගොඩකින් කතාව පටන් ගන්නෙ. අවසාන පරියන්කේ විස්තර ටික විතරක් තිබුණා නම් හොඳටම ප්‍රමාණවත්. අනිත් අනිත් ඒවාට කියන්නේ වල්පල් කියලා. මං ගෙදර ඉනකොට මෛත්‍රී භාවනා කරා බුද්ධානුසුතේ කියනවා මේ පළවෙනි දවසේ මේ දෙවෙනි දවසේ මේ තුන්වෙනි දවසේ කියලා ඉන්නකොට අර හොඳ හරියට එනකොට අහගෙන ඉන්න මිනිහට එපා වෙලා. ඒ නිසා හොඳ ටික බෙදා. අහල පහල තියෙන මේ වැල්වට අරන් ටික පොඩ්ඩක් අයින් කරලා භාවනාවේ දෝෂයක් නෙමෙයි මම මේ කියන්නේ. කමඨාන් වාර්තාව ලස්සන සුද්ධ කරලා ඉදිරිපත් කරන්න අත්‍යවශ්‍ය වැදගත් කොටස් ටික විතරක් කියනවනම් ඒක භාවනාවට කරන ගෞරවයක් වශයෙන්. නැත්නම් වැරදි වෙච්ච වැරදි දේවල් වලට වෙච්ච දේවල් අඩුපාඩුකම් කරකන ලියන්න යෑම එච්චර ගැළපෙන්නේ නැහැ. ඒ නිසා වර්තාව විතරයි නරක. භාවනාව හොඳයි. තව ඉස්සරහට යනකොට පැහැදිලිවම ඉදිරිපත් කිරීමේ ක්‍රමයක් ලස්සනට හැදිලයි. ප්‍රශ්න කීයක් තියෙනවද? දැන් කිව්වේ කීයේ කියලාද? ඊට පස්සේ දෙකක් හම්බුණා සම්මත. 12යි කියලා කිව්වේ දැන් 24ක් විතර කියවුවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේක දහම් ගැටලුවක් අන්තිම ප්‍රශ්නේ මාහට ඔබ වහන්සේ හමු වූයේ මීට තෙවසරකට පෙර දානයකට පැමිණි අවස්ථාවකදී එහිදී මා ඔබ වහන්සේගෙන් විසුද්ධි මාර්ගය පිළිබඳ පැහැදිලි කිරීමක් ඉල්ලා සිටිමුත් ඔබ වහන්සේ එය භාවනා නොකරන පිරිසකට දීම ප්‍රතික්ෂේප කරන ලදී. පසුව දානදායක භාවනා වැඩසටහනක් පිළිබඳව අසන්නට ලැබී ඔබ වහන්සේ යටතේ ජීවිතයේ පළමු වරට නේවාසික භාවනා අත්දැකීමක් වින්දෙමි. එහිදී මාහට භාවනාව හොඳින් කරගෙන යා හැකි වූ අතර එහිදී මාහට ධර්මයේ පිළිබඳ තිබූ සැකමුසු තැන් මුළුමනින්ම දුරවන්නට විය. ඉන්පසු පසුගිය වසරක කාලය තුලදී මාගේ සිතත් කායානුපස්ස මාගේ සිතේ කායානුපස්සනා වේදනානුපස්සනා වන්ට අමතරව චිත්තානුපස්සනා හා ධම්මානුපස්සනා නිරන්තරයෙන් සිදුවිය. මාගේ සිතේ මතුවන සිතුවිලි පිළිබඳවත් ඇසුරු කරන්නන්ගේ සිතුවිලි ක්‍රියා කරන ආකාරය දෙසත් අධ්‍යයනයක යෙදුණෙමි. සිතේ සංස්කාර ධර්මයන් උපදින ආකාරයත් ක්‍රියාත්මක වන ආකාරයත් දෙස සිහියෙන් සිටියෙමි. සමහර කරුණු වලදී සංස්කාරයන් නොකර සිටියෙමි. එසේ සිටින විට සිදුවීම් වඩාත් හොඳින් සිදුවන බව නිරීක්ෂණය කළෙමි. ඊයේ දිනයේදී මාගේ කමඨහන් විස්තරයෙන් දැක් වූ පරිදි භාවනාව හරිහැටි අත්දැකිය නොහැකි ඌයේද අතීත සංඥාවන් හා අත්දැකීම ගැළපීමට යාම නිසයි. ඊයේ මා ඔබ වහන්සේගේ උපදේශයෙන් පසුවද සමාධිගත සිතින් භාවනා අත්දැකීම වින්දෙමි. එහි සඳහන් කළ පරිදි රිද්මයානුකූල වේගය කෙරෙහි නොසැලී බලා සිටියෙමි. එම වේගය ක්‍රමයෙන් නැති ගොස් වේගයෙන් කැරකෙන දේදුණු පැහැති වර්ණ රටාවන් මතුවිය. ඒ දෙසද බලා සිටියෙමි. එයද ක්‍රමයෙන් නැති ගොස් නැවතත් මුල් රිද්මයානුකූල බව අත්දැක්කෙමි. එහි රිද්මයද ක්‍රමයෙන් අඩු විය. ගෞරවනීය ස්වාමින් වහන්සේ පුරුදු පුරුද්දක් ලෙස කාලයක් තිස්සේ මා රේරුකාණේ චන්දවිමල ස්වාමින් වහන්සේගේ ග්‍රන්ථ පරිශීලනය කරමි. ඊට අමතරව පසුගිය වසරේ මාහට විසුද්ධි මාර්ගයේ ග්‍රන්ථය හා සූත්‍ර පිටකයේ දීඝනිකායේ සූත්‍ර කීපයකුත් පරිශීලනයට අවස්ථාව ලැබුණි. මා ඔබ වහන්සේගෙන් පංච අභිඥා අෂ්ට සමාපත්තීන් පිළිබඳ ධර්ම දේශනාවක් අපේක්ෂා කරමි. ඔබ වහන්සේගේ සාසනික සේවාවන් වඩා හොඳින් සාර්ථක කර ගැනීමටත් තුන්තරා බෝධියෙන් එකකින් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමටත් ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. දසුත්තර සූත්‍රය ඊගාට තියෙන්නේ මං හිතන්නේ ඒ ෂඩවිඥා වෙන්නේ නැති මගේ අඟ හීතල වෙලා ගියා. මට ඔය තියන්නම තේරෙන්නේ මං හිතුවා දැන් මේකට බණ කියන්නේ නැතුව ඊගාවකට යන්නම් කියලා මට හිතුණා. මේ මාතෘකාව පන්නලා මොකද ඒ පැත්තට මට මයි කිසිම නෑ මේ මේ හරියට කෙල්ලන් පිළිබඳව ආදරේ හිතෙන්නේ නෑ වගේ. මා ගොරෝසු හිතක් තියෙන. සුද්ධ විපස්සනා විතරයි. ඉතින් ඒ නිසා මේ ඉල්ලපු නිසායි ඊගාවට තියෙන එකයි නිසා මම කිව්වේ නොකිය වෙන එකට යන්නම් කියලා මම පොරොන්දු වෙනවා. ඉතින් අපි ඉවර කරන්න හදන්නේ වෙන කාට හරි මම කතා කරන්න තියෙන්නේ. විනාඩි 20ක් අපි අතිරේක මේ ඕවර් ටයිම් ගිහිල්ලා තියෙනවා. ඒ ලොකු සාංශය ලියලා තිබුණා මේ සමාධි භාවනාව පිළිබඳකේදී දිබ්බ චක්කු ඥානෙ පිළිබඳ. ඉතින් කවුද එක්කනේ මම ලියුමක් අහලා තියෙනවා සාංශෝප වහන්සේ ලියපු පොතක් තියෙනවා දිබ්බ චක්කු ඥානෙ ගැන. එවන්න කියලා. ඒකට මගේ අංගේ හීතරලා ගියා මොන දිබ්බ චක්කු ඥානද කියලා බලනකොට මගේ නෙවෙයි ලොකු සාංශිකේ පොතක්. ඊට පස්සේ එමීට ඒක දීලා මම බේරලා නිකන් හිටියා. ඒ නිසා ඒ සමථ පැත්තට යන්නේවා කියලා දෙන්න මේ තේරෙන්නේ නැහැ විපස්සනා පැත්තට යනවා නම් නැති එකක් හරි හිත හොයලා හරි කියලා දෙන්න හිතෙනවා හදලා හරි කියන්න පුළුවන් ඒක නිසා පංචා විඥා ෂඩ විඥා නිකන් මට අල්ලන්නේ නැති දේවල් මගේ තියෙන මෝඩකමට ඉතින් කර්මයට වෙලා තියෙන්නේ ඊගාවේ දසුත්තර සූත්‍රයේ ඒක තියෙන මාතෘකාවට ඉතින් මම ඒක පන්නලා යන්න හිතන්නේ කිසිේ නමුත් මෙතනින් අපේ ධර්ම සාකච්ඡාව නිමාව සටහන් කරනවා අපිට විනාඩි 40ක විතර කාලයක් තියෙනවා සක්මනට.